සයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තවත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. යතර වාරදී කාට හරි එන ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන ආරාධනාවක් ඇසුවා. ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී ප්‍රාර්ථනා අදිෂ්ඨානවල ක්ලේශයක් තිබෙනවා කියලා ප්‍රකාශ කළා. මේවා උපදී හැටියට මේවා උපදී හැටියට. එසේනම් අපි කෙනෙකුට මෙත් වැඩීමේදී සුවපත් වේවා නිදුක් වේවා යන ආදී වශයෙන් සුභයක් ප්‍රාර්ථනා කරනවා. එසේනම් මෙයත් උපදියත් බෝධිත් එක බෝධිසත්වයන් බුදු වීමට පෙර බොමඩ වාඩි වී තිබෙන්නේ බුදු වී මිසක් මම මෙතනින් නොනැගිටිමි යන අදිෂ්ඨානයයි. මේ අනුව අපි භාවනාවට වාඩි වෙනකොටම අදිෂ්ඨානයක් කිරීම උපදියක් දරුවන් සරණයි ආදා දෙන්න. පැහැදිලිවම ඒව උපදිපාටපත් වෙනවා. ඒකෙදී තියෙනවා සමහර මේ නිවන් දැබීම සඳහා මේ ඇති කරන ප්‍රාර්ථනාව ඒකත් ප්‍රයෝජන ගන්නයි කියලා තියෙනවා මේ ආධ්‍යාත්මික ගානේ මුලදී ස්පෘහා නැත්නම් කැමැත්ත මම නිවන ලබන්න ඕන කියන කැමැත්ත ප්‍රයෝජන ගන්නයි කියලා තියෙනවා. නමුත් භාවනා කරන ඉදිරියට යන්න යන්න යන්න යන්න යාටම තේරෙන්න පටන් අර ගන්නවා ප්‍රාර්ථනා කළ පමණින් ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නම් අදාළ කුසලයේ තියෙන්න ඕනේ. ඒ නිසා ආරම්භයේදී නිවන ලැබීම සඳහා කරන ප්‍රාර්ථනා වගේ දේවල් අනුමත වෙනවා. නමුත් භාවනා ඉදිරියට යන්න යන්න යන්න යන්න තේරෙන පටන් අර ගන්නවා. එහෙනම් ප්‍රාර්ථනා කරපමණින් සියල්ල ලැබෙන්නේ නැහැ. අනිත් එක මෛත්‍රී වගේ දේවල් වල බුදුජානසේ සඳහන් කර තියෙනවා නිවන් නිවනට යනකම් යන ගමන පහසු වීම සඳහා උදව් වෙනා මිසක් නිවන් ලැබීමට මෛත්‍රී උදව් වෙන්නේ ඒක නිසා සුභ පරමාහම් භික්කවේ මිත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්සතු පුක්කලෝ උත්තරින් අපට විචන්තස කියනවා මෛත්‍රිය නිවන් දකින්න තැන දක්වාම යන ගමන බාධක ඝර්ෂණ ඉරිහර අඩු කිරීමට උදව් වෙනවා. නමුත් මේකට පත් කිරීමට ඒක උදව් කරන්නේ ඒ වගේ මේ සාමාන්‍ය දල වශයෙන් ප්‍රකාශක උපුට දක්වලා තිනවා ඥානවීර ස්වාමීන් වහන්සේ කෝපණේ තම්බික්ක වෙච්චේවත්තබ්බ. මේ ලෝකේ කිසිම දෙයක් ප්‍රාර්ථනා කරපමණින් ලැබෙන්නේ නැහැ. ආචාර තිබුණට ඒ නරක නෑ මොකද මේ ප්‍රාර්ථනාවල් දස අකුසලෙන් තොර නිසා නරක නෑ නමුත් ප්‍රාර්ථනාවල පමණින් ලැබෙන්නේ නෑ ඒක ලැබෙන්න නම් ඒකට අදාළ ප්‍රාර්ථනාවත් එක්කම ප්‍රාර්ථනා ජීවනා හෝ නැතුව හෝ අදාළ කුසල එකතු වෙන්න අසාල ශක්තිය එකතු වෙන්න ඕනේ දර්ශනක් ඉෂ්ට වෙන්නේ ඉතින් ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට සිද්ධ වෙන්නේ ප්‍රාර්ථනාවකින් තමයි භාවනාව පටන් ගන්න කුසල ඡන්දයකින්. එම් පටන් ගන්න අන්තිමට බලනකොට ඒක ප්‍රාර්ථනාවකින් නෙවෙයි ඇබ්බැහියෙම නිතිපතා කිරීමෙන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා ඉදිරියට යනකොට ප්‍රාර්ථනාවන්ගේ අඩුවීමක් සිද්ධ වෙනවා. ප්‍රාර්ථනයක් කියන්නේම අසහනයක්. ප්‍රාර්ථනයක් කියන්නේම ආතතියක්. ප්‍රාර්ථනයක් කියන්නේම දැවිල්ලක් තැවිල්ලක්. ඉතින් ඒ නිසා ඉස්සරහට යන්න යන්න ඒ ප්‍රාර්ථනා අඩු වෙන ලක්ෂණ තමයි භාවනා ජීවිතයේ Tamanට ලැබෙන සාන්තිය නම් Tamanටම Taman තේරෙන පටන් අර ගන්නවා දැන් මේ යමක් බලාගෙන එළවගෙන යන ගමනක් නෙවෙයි තියෙන්නේ මුලින් මේ වැඩේට බහින්දේ ප්‍රාර්ථනා පිළිටුව ගත්තට මේ කරලා කරලා කරලා කරලා දවල්ට කරනවා රැයට කරනවා පුරුදුනාට පස්සේ ප්‍රාර්ථනාට නෙවෙයි යන්නේ ගැම්මට යන්නේ ඉතින් ඒක මේ එහෙම නැත්නම් කියනවා ප්‍රාර්ථනාවත් භාවනා ජීවිතය තුළ විපරිණාමයකටපත් වෙනවා ඇති තැන සිට නැති තැනට යනවා පටන් ගන්නකොට ඇත්තන කියව පටන් අරගන්නේ ඒ සියලු ප්‍රාර්ථනා සියලු ප්‍රණිදි සියලු අදිෂ්ඨාන පරිණාමයකටපත් වෙලා අන්තිම යනකොට මොන දේට භාවනා කරනවද මොකද්ද ප්‍රාර්ථනාව මොකද්ද පණිවිඩය කියලා නැති වෙච්ච දවසේ තමයි නිවනක් අරමුණු ඒක නිසා මුලදි මුලදී මේ ප්‍රාර්ථනා කරව බවනවා ඒ කරන්නයි කියලා කියනවා කියලා කොහොම හරි ආධ්‍යාත්මික වලට බහැගත්තට පස්සේ ඉහළ පුහුණුවේදී තේරෙන පටන් අර ගන්නවා ඒ ප්‍රාර්ථනාවල් නැතුව වෘද්ධට කරන එක නිසා මේ කජිනිය සූත්‍ර වගේ තැන් වල සර්වචාන්ස දේශනා කරලා තියෙනවා නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්ස තේනා විජානාමි යම්පි නිසාය ජහයති කියලා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම පුරුෂයාට নমස්කාර වේවා. කාටද මම භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ නැති මිනිහට. මම භාවනා කරන්නේ මේ ධ්‍යාන ලබන්න මාර්ගඵල ලබන්න විපස්සනා ඥාන ලබන්න කියන තාකල් තාම පහත් භාවනා ක්‍රමෙ තුච්චයි මම භාවනා කරන භාවනා කරන මොකටද භාවනා කරන්න කියලා දන්නේ නැති දවසේ තමයි එයා සුදුස්සෙක් ඉන්නේ ආර්ය විවරයට එහෙම නැත්නම් නිවන ප්‍රතිඵල ලබා ගන්න ඒ කෙනාට මිනිස්සු විතරක් නෙවෙයි දීව්‍ය බ්‍රහ්මත් අධිරා කියලා එයා දන්නේ මම ඇයි කරන්න කියලා කාටවත් හිතා ගන්න බෑ මොකට මොකක් ඉල්ලගෙන මොනවද දැක්කත් ඉන්නේ. හැබැයි ඉල්ලන හැම කෙනාටම වැඩිය ඉදිරිය සැතිල පැහැදිලි වැඩ කරනවා. ඒ කෙනාට බුදුහාමුදුරෝ නම් කරලා තියෙන්නේ ආජානීය පුරුෂය කියලා. පුරුෂාචාන්‍ය පුරිසුත්තම. උත්තම පුරුෂේ මොකද මිනිස්සය අත්තට පඤ්ඤා අසුචි මනුසා. හැම වෙලාවෙම අර්ථයක් බලාගෙන කටයුතු කරන මනුස්සයාගේ වැඩ කටයුතු අසුචි කියලා කියනවා. මිනිස්සු වැඩ කරන ඉල්ලුම සැපේවන හිටිය. මේ දේ ලබන්න. ඒ තාක්කල් එයාගේ වැඩ අසුචි. එයාගේ වැඩ කෙලස් බරිතයි. අවිද්‍යාවෙන් පිරීලා සංස්කාර බාටපත් වෙනවා. නැති කරන එක කරගෙන යනවා. ගස් වලට අවුවැඩිච්චාම ගස් වෙනවා වගේ. එයාගේ නෑ කිසිම එළවුමක්, මෙහෙවුමක්. ඒ විදිහට යන්නේ මේ භාවනා කරන කරන ඉදිරියට යනකොට තමයි. ඒ නිසා ඒකග්ග විසාන සූත්‍රය අන්තිමට කියලා තියෙනවා මේ වජන්ති සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්ජ මිත්තා අත්තත් පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ ගග විශාන කප්පෝ යමෙක් භජනය කරනවා නම් යමෙක් සේවනය කරනවා නම් උකාකාරී අතවාසිය කර තමයි භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා කවුරුහරි කෙනෙක් දැන් කර කතා කරනවා නම් දැන් කොනිකා ඉන්නවා කිසිම එයා ගැන අපේක්ෂාවක් නැත්නම් ඒක දුර්ලභයි මේ කාරණා මේක අපි ගහක් කොලක් හම්බුනා වගේ මිනිස්සුක් හම්බුනා වගේ හම්බෙන්නත් එක්ක එතන ඇසුර පැවැත්වුවා ඊට පස්සේ මොකුත් නැහැ. අන්න එම නිෂ්කාරණේ කටයුතු කරන කෙනා දුර්ලභයි. අත්හට පඤ්ඤා අසුචි මනුස්සා. මිනිස්සෙක් වැඩක් කරනවා නම් කරන්නේ කාන්තේ මීයක් කඩන අතලෙම කණ්ඩායි කියලා මොකාකාරي අතවාසයකට ඒක අසුචි කියන වචනේ පාවිච්චි කරලා ආර්ථික විද්‍යාව පිළිබඳ බුදුහාමරේ අර්ථකථන මෙච්චරයි. අපි යමක් අපේක්ෂා කරලා වැඩක් කරනවා නම් ඒක අසුචි. ඒකෝචරේ ගග විසාන කප්ප නිසා කිසි කෙනෙක් ඇසුරු කරන්න එපා. ඇසුරු කරන හැම කෙනෙක්ම ඇසුරු කරන්නේ කාකරි අතවාසියකට උඹ කඟ වේනගේ තනි අඟ වගේ නැත්තම් මහතංගන අස්ති රාජා වගේ තනි වෙනවා. ඒක හරි සමාජ විරෝධී වගේ ඒ වගේම හරියට නිකන් මේ හැම කෙනෙක් පිළිබඳවම අව탁සිරු කරන කතාවක්. නමුත් ඉන්ද්‍රකීලක් ඔය කාටවත් නැහැ බෑ කියන්න බෑ. කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දියට කැළඹෙන්න. සූර්ය උදා වෙන තෙක් පිනි බෑවිල්ල කියලා අපි සිංහල කවියවක ලියලා තියෙනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න අමාරු නෑ. ඒ නිසා මේ ඉල්ලුම සැපේම න්‍යායයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවයි අතර පටන් ගන්නකොට ඇත්තටම පටන් අරගන්නේ ඉල්ලුම සැපේම ක්‍රමයකට තමයි. අන්තිම වෙනකොට ගෙවෙනකොට ඒ කිසිම දෙයකට අල්ලන්න බෑ. ඒ දේවල් එහෙම සිද්ධ වෙන්න පටන් අර ගන්නවා කෙනෙක් කරනව නෙවෙයි එයා හරහා වැඩේ කරනවා. ඒක නිසා හිතාමතා කරන හැම කටයුත්තක්ම අසුචි. ඒක නිසා මේ ඒක ඉස්ලාම් තේරුම් ගත්තට පස්සේ ආතිශෝපන්හව යබටේ වාංශික විද්‍යාලයකට ගියා විල්ලි සීවල් කියලා. anything you do with your will evil. ඒක පිටිපස්සේ මම යනවා. ඒක ඊට පස්සේ මං තණ්හාව තියෙනවා. ඒක ඊට පස්සේ මාන්නේ තියෙනවා. ඒ නිසා අපි දන්නවනම් තමක් කරනකොට මම මේ කිරුවේ මෙහෙවක් සහිතව සවිඥානිකව සසංකාරිකව සචේතනිකව කියලා ඒක පිටිපස්සේ තියෙන අනිවාර්යම තණ්හා මාන දිට්ඨි තුන විතරයි. එහෙම නැත්තම් වැඩ වෙනවා. එහෙම නැත්තම් ඇත්තටම මේට වැඩි ලස්සනට වැඩ යනවා. ඒතර නැති උච්චාම වේතන අපිට එළවමක් නැති වෙයි, මොටිවේෂන් එකක් ගන්න බැරි වෙයි කියලා. නැත්තම් නිර්මාණශීලීත්වයක් නැති වෙයි, ප්‍රගතිශීලීත්වයක් නැති වෙයි. මේ සමාජයේ හැම කඩා හැලෙයි කියලා නෑ. කුටි බබෙක් කවුරුදු 6 වෙනකන් අමල සතරා නටවන්නේ විල් එකෙන් නෙවෙයි. උන්ට වසවත්ති ඥානයක් තියෙනවා. අවුරුදු 6 වෙනකන් ඔය වසවත්තියයි කියලා කියන්නේ. අම්මා තාත්තගේ බුදුලේ ඔක්කොම ගන්නවා. අම්මලා තාත්තලා මොන දාන්නම මොන දහංගට දැනගත්තත් මොන නීති දැනගත්තත් ඔච්චර ඇස් ගාපු ගමන් අම්මයි තාත්තා දෙන්නම ගෙදර. ඒ මොකක්වත් නැති ඉඳා. ඉතින් ඒක වළක්වන්න බෑ. ඒත් ඒක හරි අමාරුයි. මේ කෙනෙකුට සමාජශීලී ජීවිතයක් ගත කරනකොට එහෙම නැත්නම් මේ ක්‍රමික වර්ධනයක් රීකී අධ්‍යාපනයක් ගැන කල්පනා කරනකොට මේක පේන්නේ නිකන් ග්‍රීක් වගේ. නමුත් මේක තමයි ආර්යයන් වහන්සේලාගේ භාෂාව. ආර්යයන් වහන්සේලාගේ භාෂාවෙන් මේ කතා කරනවා නිකන් මේ මාළුකට උම්මලකට දැම්මා වගේ අතර මෙතන කෑලි හම්බ වෙනවා. හම්බෙච්චාම අටුවාචාර්යන් වහන්සේලා හරි අපහසුටපත් වෙනවා. අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්න හදන්නේ ඒ අරක කෙරුවොත් මේක හම්බ වෙනවා මේක කෙරුවොත් මේක හම්බ වෙනවා කියලා මොකද්ද ගනුදෙනුවක් නේ. ඒකල්ලන්නේ මේ බුද්ධ ආගම දිනු කරන්න හදන්නේ. අනික් ආගමක ගැටලා මේකේ සුද්ධෙම කපලා අරලා තියෙනවා. කිසිම කෙනෙකුට කිසිම විදියකට අත තියාගන්න ඉඩක් නැතුව ඉතින් ඒක ඉව සාමාන්‍ය කියන්නේ ආර්ය විවහාර කියලා. ඒ මේ මට්ටමට පත්වෙච්ච එකනට ඒක තේරෙනවා. සාමාන්‍ය සම්මුති සත්‍යයට යනකොට සාමාන්‍ය ලෝකේ තියෙන ධර්ම ක්‍රියාත්මක කරගන්නවා. හැබැයි ඒක දන්නේ බබාගේ සෙල්ලමක් විතරයි. වැඩිහිටි භාෂාව තියෙන්නේ ආර්ය විවරේ පරමාර්ථ ධර්ම වල මොනම දෙයක් හරි හිතලා කරනවා නම් ඒ කරන දේවල් වල පිටිපස්සේ වෙනම එජෙන්ඩා එකක් තියෙනවා. වෙනම අදහසක් තියෙනවා. ඒ අදහස මේ ප්‍රධාන වශයෙන්ම තණ්හා මාන දිට්ඨිය කියලා තමයි පෙන්නන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ බුදුමාට පස්සේ ක්‍රියාත්මක වෙච්ච උනේ මොකෙන්ද? කියලා බලනකොට හරි අමාරුයි හිතාගන්න. කිසිම කෙනෙකුගේ පඩියක් අපේක්ෂා කරුවෙත් නැහැ, ප්‍රොමෝෂන් එකක් කිල්ලුවෙත් නැහැ, ඕවර් ටයිම් කරුවෙත් නැහැ. උන්වහන්සේ හදාගත්ත කාලතරාණෙ මෙන්න ඕනම කෙනෙකුට වැඩි වැඩ කරා. හැබැයි කිසිම වෙලාවක කිසිම කෙනෙකුට උන්වහන්සේ මේක කරපන් කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. උන්වහන්සේ ආවලාට මෙහෙමයි, මාවලාට මෙහෙමයි කියලා වාද ભેද කෙරුවෙත් නැහැ. ඒ නිසා ස්වභාවික මරණයකට ලක් වුණා. එහෙම නොවුනා නම් කයෙන් හරි වෙඩි කාලේ මැරෙන්නේ. කුටි කාලේ මැරෙන්නේ. ජනසික මරණය ස්වභාවික මරණයක්. ඔය ජීවිත බොහෝම ස්වභාවිකයි. Venerable Bhante, during last night's Dhamma talk, you mentioned one mustn't have any wishes to make any determinations. But, but how can one make any progression in life, career, doing meditation without determination? Could you please explain a little further? Thank you. That's exactly we were talking in the, in the singular question also. I will invite you to read uh, motivation theory. The motivation is the what someone is uh, driven, urge given to do something. So therefore, at the beginning, as beginners, we have a lot of motivation. We have ambitions, determinations, wish, will, no problem. But when you keep on practicing, if the wish, will, determination and motivation is increasing, something wrong somewhere. You may see your progress, the amount of determinations, amount of will, amount of volition, and amount of these things are slowly, slowly reducing, but the life become very smooth. Life become in a comfort zone. Ultimately, all the motivation has to stop before the enlightenment. Any motivation is a block. So therefore, we start with ego. Ego is not something existing, it is something hallucination. So in the practice, what happens is ego is dwindling or disappearing. We start with the pride, we start the conceit. It's necessary, and that is what you urge for us to proceed. But as far as this conceit is there, it is becoming a block for your understanding. The desire is another one we must have something desire, something desirable thing as a credit or as a benefit for us to motivate it. But ultimately when you're leading further and further, the desire reduces. So this indicates by itself to one particular person whether, you, whether I am progressing or not. So therefore, you, it is a, it's an ambiguity. It's a unavoidable devil, the evil, the, the, the will, the wish, the volition, the determination, we have enough. And we, that is how we come up to this position. But when you are furthering, uh, you may understand your mental stress, frustration, burning, torturing reduces because no much to fulfill. Uh, the things are reducing the amount of volitional activities, amount of uh, willful activities are uh, reducing. Ultimately, you will be habitual to meditate. Meditation becomes just like your morning meal and the lunch. You habitually you are doing, but not to gain anything. As far as you have this gain something, that itself is reciprocally uh, working against. So this part of teaching is only available in vipassana, not in dana, not in sila, not in samatha each and everyone is uh, in the conventional part. But in Vipassana, you have both the conventional part as well as the absolute. So when and where you are shifting the paradigm from the conventional to the absolute, uh, it's a, it's a, it becomes something unexpressible, but it is a very obvious truth. So this is uh, very difficult to digest, uh, of course. But mind you, you are all on the way. One day you will lose all your ambitions. I wish may all your ambitions will be nullified. That is my first wish. Hello, sir during the breath meditation, Venerable Sir said to try and count the number of breaths, etc. However, if at the point of pain, the mind gets shifted to the pain. The focus is now on this pain. I stayed with the pain, but noticed as one pain, as one pain reduced, another pain arose. So I ended up focusing on pain and not the breath, thereby decreasing my breath counts. In another sitting, I adjusted my posture to make the body move com comfortable whilst keeping most of the attention on the breath. Doing so, I found I was able to stay more focused on the breath and increase my breath counts. But sir, but sir said yesterday, if you stay with the pain and observe your mindfulness, observe your mindfulness increases. No, no, no, you have to repeat it. Yeah. But, but sir said yesterday, if you stay with the pain and observe, your mindfulness increases. Could you please explain how this occurs when the focus is less on the breath and more in pain? Thank you, sir. Two, similarly... we'll, we'll, uh, we'll finish it. Well, it is uh, trying to put a lot of variables into one question. So if you sort it out, the first start with the counting and uh, try to be with the breath. And there one has to understand our traditional Theravada system, which is counting is an antidote only for thinking, not for the pain. So that is one point one has to clear. When prolific thinking and daydreaming and fantasizing happen, then only counting happen. As far as the pain is concerned, this ganana, that system is not being directly prescribed. So that is one thing. And uh, with respect to the pain, when you keep on practicing, uh, my, what I presented was, uh, we can't stop. It is not come along the way with our will. Naturally, pain happens. So, the pain become a pain, a feeling become a pain, whenever it is increasing, the overcoming the breath. Otherwise, it is just a feeling. So, here the pain is the painful feeling. Uh, in Sinhala, Vedana, is Vedana is being misused. Vedana is a translation for the feeling, but we have taken the Vedana as painful feeling. That is the way we are misusing the words in the Pali and Sinhala. But in English we have to say, always we have a feeling as an aggregate. Rupa, Vedana, Sanya, Sankara, Vinyana. So even though you try to focus on the Rupa, namely the breath, or be a here now I am, or in left leg, right leg, still the Vedana there. Still the feeling aggregate is there, or perception aggregate is there, the volitional aggregate is there, the consciousness is there. But it is not unbearable. So it is below the knee level, below the uh, disturbing level below the threshold. So much so we don't consider that kind of a feeling as a hindrance, and that is not the what talking in the in this question. But when and where feeling become overwhelming, unbearable, threat passing the breath, then only it become a threat. Then only the problem happens. So when and where it happens, basically, as far as a painful feeling, the hatred enmity, uh, to suppress it, to react. It is not, it is coming, but it is may or may not be with my will. Okay, it's a natural phenomena in our evolution regarding the security. Therefore, whenever happens, uh, the hatred comes, Ultimately what happens is, if you are not mindful, you consider this hatred is mine. This hatred is me. This hatred is myself. And ultimately there's a war. But if you are looking at the pain, and you know you are supposed to observe the breath, but the pain has taken. Now you are, when you are observing, you can see, as far as the pain, it has it is, it's materiality, it's a mentality it has two facets. One thing, the face value, and the underlining part. The face value is, is, is torturing. It's burning. It's piercing. It's twisting. It's moving. It's a single point. It's many points. It's moving. Many, many, many facets in the face value. But underneath, you have the hatred. So whatever you try to understand the individual characteristics or oh, the face value of the pain, you can't because you are still yet to understand the underlying hatred. So, the, therefore your mindfulness must be double-fold, not like with the breath. Breath has no such underlying tendencies, it is a neutral object. Uh, only the, if it is available, ignorance. But here the hatred. So, how much you have to observe the breath, sorry, the pain, in order to understand that your focusing is not going to the pain because it is being blocked by the, the underlying tendency which you have not, which you are yet to understand. Moment you understand, you find the pain is more colorful than the breath because breath has single phase value but the pain has two things, phase value as well as undercurrent tendencies and underlying tendencies usually if you are not skillful enough, you recognize as me, mine and myself. And therefore that also become overburden, overpowering. Ultimately you will be at the loser. So the, what the Buddha says is, the face value that is torturing, that is piercing, that is appearing and disappearing and many, many, many facets. So if you focus upon that, knowing that there's another one underlying, and then you may find it is the, the understanding the natural characteristics of the pain by itself, pain per se, is not such a difficult task. But when and where this underlying tendency is misunderstood, and recognize this is me, myself, and all the kind of things that also become a burden, then you are definitely a loser. So therefore, this is the way it is technically handled for the people, those who have the know-how. Or otherwise, while noting the pain, Try to see its natural characteristic, how much it is burning, it is piercing, or twisting, or squeezing, or pulling, or pushing, what is the place, and how it happens, which is the same trend, or it is changing the facets. This is kind of a very dramatic thing. But your mind is not at ease, not straight with the face value because of the underlying tendencies or when and where you see it, you can understand unless otherwise you have a fair amount of mindfulness already developed with the help of anapana, you are you are a failure to this because this advanced level class. It is not a, uh, just like with the materiality. When the mindfulness, when it is going into the mentality, it must be reinforced. It must be with the already gathered momentum. And on top of that, you must have the knowledge. On top of that, you must have preparedness. But if you have the preparedness, if you have your past experience, and if you have the uh, theoretical understanding, you with leaps and bounds, your meditative life going to be mature. Because this is a very big uh, jump from the materiality to the mentality. So that is the point where you become a ardent vipassana yogi or ardent uh, practitioner in mindfulness. And then onward, the mindfulness is not limited to sitting. You can easily put into walking, easily put into day-to-day -day life, easily to put into your back at home and multitasking because the pain becoming another aspect, not only the materiality, the feeling also become. And then you find that for that meditation, sitting is not a must. It's not must be always worrying about that today I had no chance to sit or I had no chance to go to meditation center, uh, all the kind of thing. When and where the feeling become another tool, wherever you may be, you can take that also as a object of meditation. So therefore, counting don't mix, get mixed up with. Counting is specifically in the Theravada tradition, uh, tapana, pusana, ganana, anubandhana, Eh, ganana counting method is given for thoughts or thinking, not with the pain. So what I suggested was, whenever the pain happens, instead of hating it, try to associate it together with breath, or breath as the background, or breath as a foreground. See the, uh, the pain and try to uh, see, try to observe natural characteristic as much as possible. And then if you feel it is completely torturing, unbearable, and then make a conscious decision with respect to the pain, ask the body, consult the body for body knowledge. Ask what, what, what do you want me to do? Ah, stretch your leg. Then Look used to say. Now, as a yogi, slowly stretch your leg and be careful or be mindful when you are doing that kind of action, SMS. Slowly, mindfully, silently. Then if you can hear the, the sounds, that means it becomes another burden for you as well as for the others. So you must do it in such a way, very slowly, mindfully, slowly, you stretch it and then ask the mind, now okay, the pain alleviated, I am going back to the breath. And you may find another lap, like a beginner, be with the breath, but soon again the, the same leg, same pain come, going to come in a very acute form. And again you have to deal it with, without quick decisions if possible. And again slowly changes. And whatever the changes of your posture, never mind as far as you know what is the intention, as far as you know when being elevated, you compromise to come back to the breath, and surely you know soon after again the pain may come. And this is how it is going on. And when it is happening, now you are in the middle of the pain. Earlier you was the beginning of the pain. When the middle happened, you had already taken decision, you had got up and go on. But now you are middle, you are meddling with. One day, in a good one day, you may see while doing, the pain is alleviating completely by itself. That is the day you are seeing the beginning, middle and the end. And that means your mind will naturally come back to the breath if everything happened healthier, healthy manner. And you can understand the just like a breath, the pain also have its own beginning, middle and the end. And that is about a chunk of a pain. But later, you find the chunk is made up of, made up of lot of little bit, little, little pains. The individual pains, they themselves have uh, its own beginning and the end. So therefore, now you are in the middle of a middle kind of a pain. Not a very single pain, simple pain, there are middle. But still the heavier pains, excruciating kind of pain, life-threatening kind of pain, waiting. So exactly the same way when you keep on practicing, your threshold value, your bearability, is slowly increasing. So this is the, uh, normally what it happens, but it is, this is the standard way one can explain, uh, but it depends on how much you are reacting. If you are reacting, uh, your whole thing will be end up with a disappointment. But slowly, slowly you have to put up with that means that you have to understand pain is a blessing in disguise. This is a more uh, result-giving or high profitable investment. But it needs lot of patience, lot of experience, and a lot of preparedness, lot of theoretical understanding, and that is why they put the place Kayanupasana first, and then the Vedanupasana. So therefore, when such a thing happen, don't try to develop theories. Difficult. It's, it is not a single episode drama, not of drama, so you have to develop your own ways and means. That means you must be in a welcoming idea, not to get rid of, not to hate, not to react, when and where possible, try to put up with the pain. Then ultimately you develop your ways and means, kramasavidhi. They are changing from place to place, time to time, at the, at the different stages of your meditation. And ultimately you accumulate kind of thing hardly you can share with others. Because different people have different uh, values, but Buddha presented everything in a standard method. So we are going to the second part. Second part. Similarly, is states of sukha feeling, the mind tends to get attached to that state. Do you apply the same principle as to pain and bring back the attention to the breath? Both the time, if you understand that now you are working with the pain, the quick reaction is the only thing muddling the situation, bewildering the situation. Just let it reveal. And one thing I would like to mention in this context, if you have any doubt, if you have any uncertainty, consult the breath. Otherwise, just dash through. If you have any doubt, if you have any uncertainty, please consult the in primary object. Otherwise, just dash through. Otherwise, you are very close to Nibbana. If you have any doubt, uncertainty, there is no other way, of course, wastage of time, but you have to go to the brain and verify it whether as to this pain is a mind-made thing or hallucination or any dream. So when and where you go to the breath, you can verify. Once verified, you gain another kind of ground. And then again, you can go to the breath, go to the pain. So therefore, not only with the pain, even these mental images, sounds, different thing happens. Whenever it happens, uh, if you have any doubt, if you have any uncertainty, bewilderment, then only you use the primary object as a, a whetstone, or not the whetstone, the uh, verifying stone. Uh, otherwise, if you are ready to play with your life and your body, dash through. It's a quickest method. But no one is doing. Everyone is, they are very concerned about the body very concerned about the life and it is their own uh, rights. So much so they are for each and every improvement, they are know, ask thousand and one verifications. That means that uh, the desire, the love, the attachment to the body and the life. So therefore in the beginning of the sitting, offer your life and the body to the Buddha, Dhamma, Sangha. ත්‍රිවිධ මාගේ කාය ජීවිත පූජා වේවා. And when uh, such a thing happened, the uncertainty happened, uh, you, you remember the Buddha, how he was without any teacher, without any material center, without any private interviews and common interviews, he dashed through. So now we have everything, therefore a lot of asking, lot of entertaining doubts, lot of uh, questioning, uh, because we අපි වරතල් වෙලා. වරතල් වෙලා ඉවරයක් නැහැ. ඒ වරතලේ කදාකත් ඉවරයි. ඒකට දෙන්න ඕනේ හොම්බකට රිකට් වෙන්න දෙයක් දුන්නාට පස්සේ වැඩි කරගෙන යන ඉතින් ඒක එන්න පිම්පිරෙන්න. ලයින් එක මාරු. නතර ස්වාමීන් වහන්සේ භාවනා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එයා ලියනවාට වඩා කියන එක පහසු දෙවෙන් ඒ ඇසීමට කරුණාවෙන් අවස්ථාව දෙන වෙන ඉල්ලා සිටිනවා. වහන්සේට දෙවන්න. right අපි ඒක දෙන්න ලිපි දේව ඉවර කරලා ඉන්නකො ඊට පස්සේ මෙයා මේ last right Come go Chicago. Come go Chicago. Jump. From jump into an old phone, plop. That is, that is the best meditation. not under Dhammajivamturu, not in the promptly. Just let happen. yeah, that is, but you must be in the moral code. You are not, to, not harming anything. You are ready to experiment with your life. Short as cut. No methods. All the methods are because we have lack of sadda. We have doubt. You would have the secured method without changing any body hair or head Without shaking anything, we want to go to the Nibbana as a whole gediya pitin me යන්න ඕන කමක් ඒ ඒ ඒ ඉති වෙන වැඩක් So if you say, if you say, um, dash through what? Dash through, um, At your own risk of your life and the body. So if you, so in that sort of comfortable, relaxed feeling, and you like to stay there, you get attached. Never mind. It, never mind because you know there's something to be attached. You know it is not a painful feeling. As far as you know, you are already secure. So You're one step you just sit, stay there like that, and mind's comfortable. Uh, if you, you can take it as a rest house on the journey, you can take a rest. <laughs> Because that the Buddha himself hated it. He on the seventh day at the, uh, in the plowing field, he went into that uh, steam situation. But after the after 35, he thought that is not done. I am a person with this uh, the celibacy. Why should I go there? So whenever are the comfort heaven, he used to develop allergic feelings. So he did self-mortification. The last night before the enlightenment, then only he came to know what, what the kind of agony, what the kind of self-infliction I am doing. So I was like a young prince. I went to such a thing and then only he came to know his phobia, his allergic situation. But soon it let him come, let he let come in, then the middle bar. So then you focus back on the breath? Not necessary. If you have no doubt, don't go back to the breath. Just dash through The breath is uh, with, uh, the uh, උරගල කියලා කියන්නේ මොකක්ද? පතරංගාල බලන්නේ. Whetstone. Whetstone. Whetstone. Whetstone කියලා කියන්නේ පිය ගන්න. No, that is, that is a, that's a testing ground. Uh, verify. If you have doubt only, you need verification. If you are ready, no verification necessary, no, uh, no, to, uh, you are not answerable to anyone. You are answerable to your life and your body. You are ready for that, take that responsibility, then dash through. Otherwise, it's a very long journey. අපි යනවා ඊගාට මේ ඉච්ඡාරක ප්‍රශ්නේ ලියන්න කිව්වා. මම කිව්වේ ඔව්. අර ආනන්ද භාවනා කරද්දී ඒක හොඳටම තැන්පත් වෙලා පෙත් විචක්පත් කරවීම පිටකින් දෙල්ලා දෙපාර්ශ්වයේ බම්සල අපහුව ආවා ඊට පස්සේ ආපහු අනුපන්සතිය tempat වෙලා ඉන්නකොට මගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා ඔළුවයි පුරනවා වගේ මොකද කීපවතාවක් කියලා තියෙනවා රස්නේ ඒකෙන් හතබුද්ධයන්ගෙම මේ ලක්ෂණ පෙන්නා දාඩිය දැම්මා පපුවත් ගැහෙනවා නමුත් මේ අනුපන්සතිය තාම තියෙන දෙක එක වගේ ඒ පේන් එකයි සේරම ටික වෙලාවක් තිබුණා ඊට පස්සේ මම බලන් හිටියා ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැතුව බලන්නේ මොකද ඒකත් නිද්ද මෙද මෙදල පිටට ගියා නමුත් මේවා මම හිතුවේ ඉස්සෙල්ලාම ආවට දැන් ආයෙම ඉන්නේ මම අපෝලමක් කියලා ප්‍රශ්න නැහැ මේ හිතුවේ කියලා දෝෂයක් නැහැ මේක භාවනා ජීවිතයේදී එකම දේ ලක්ෂ වාරයක් සිදුවීමෙන් තමයි සිද්ධිය සිද්ධ වෙන්නේ අපි හිතන එක සරක් විචාන එක බුද්ධියට සින්න වෙයි කියලා. අනිදාසේ ඉල්ල පටන් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ගන්නෑ. ඒක ආයෙසරක් මුල ඉඳලා කරන්න. ඒක ආයෙසරක් මුල ඉඳලා කරන්න ඕනේ. කඩ කඩ කඩ කඩ හදන්න හදන්න හදන්න ඕන කෙනෙක් කඩපොතෙන් හදන හැටි දන්න. මේක තමයි ඔය සුසුකිගේ පොතේ beginners mind, set mind, beginners mind. පටන් ගන්නකොට මේ ඊයේ හරි ගිය දේවල්, ඊයේ විදපු දේවල් අද නොආ යුතුයි වගේ කිසිම නෝම් එකක් හදන්න බෑ අපිට. ආයෙසරක් යන්න ඕනේ මුල ඉඳලාම යන්න ලෑස්ති. ඉතින් ඒකට කාටවත් බෑ අපිට අපි අපිට ෂෙඩියුල් හදන්න. අපිට ටාගට් කරන්න බෑ. අපිට ඇජෙන්ඩා හදන්න බෑ. මොන ප්‍රශ්න දැම්මත් අපි කිසිම නෑ assumption එකක් මට මේ ප්‍රශ්නේ දුවා YouTube මම මේක පාස් කරලා ඉන්නේ මොකක් නැහැ. ඒකකට තියෙනවා අපි ළඟ ඕනම දී ඇති தත්තට හැඩ ගැහිීමේ හැකියාව. කොතරින්ද පටන් අරගන්නේ මම නම්බර 3න් පටන් ගන්න ඉදිරියට යනවා දෙකෙන් පටන් ගන්න දිගට යනවා 10න් පටන් ගන්න ඉදිරියට යනවාද කියලා හරියට දැන් වාහනේ පල්ලෙමේ නැස කරලා තියෙනවනම් ෆස්ට් එකේම පික් කරන්න ඕනේ නෑනේ. එන්ජින් එක ස්ටාර්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකේ පික් කර ප්‍රශ්නයක් නෑ. මොකද පල්ලමේ කියන නිසා. ෆ්ලැට් එකේ තියෙනවා නම් ෆස්ට් එකේ කරන්න කියලා ඉන්ජිනියර්ස්ලා කියනවා. කන්ද තිබුණා නම් ඉන්ජිනේරලා කිව්වත් නැත්නම් ෆස්ට් එකේ නතෝ කරන්න බෑ. ඒ නිසා මගේ කාර්යක මම දන්න පාර කියලා හරියන්නේ නෑ. තියෙන ග්‍රේඩියන්ට් එක බලලා තමයි අපි පිකප් එක දෙන්නේ. සාමාන්‍ය පොතේ කියලා තියෙනවා 1 2 3 4 ක්‍රමයට යන්න. හොඳ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර්ස් වගේ ඒගොල්ලෝ පල්ලමේ බල්ලෙහාට යනකොට ෆස්ට් එක දාන්නේ නෑ. ඉලිම සකන්ඩ් එකේ යන්න ගන්න. මොකද වාහනේ තියෙන තමන්ගේ වාසියටනේ. ආනන්තලේ වාසිය තියෙනවා. ඉතින් වගේ සිටුේෂන් එක තේරුම් ගන්න ගොඩාක් කල් යනවා. ඒ නිසා සියල්ලන්ටම කියන්න කියන්නේ 1 2 3 4 ක්‍රමය. නමුත් පුරුදු කරලා පුරුදු කරලා ගියාට පස්සේ පුරුදු කරනවා කියලා කියන්නේ හැමදාම අර නියතමානී ගතිය, බිග්ිනර්ස් මයින්ඩ් එක මේ අපිව භාවනා ලෝකයේ අත්දකින්න එකම අත්දැකීමක්වත් නොවිදපු එකක්වත්ම නැහැ. ඒ ඉතින් ඔය කවුරු මොන જાති කට උල් කර කර කියන්නේ කියත් එකක්වත් අලුත් දෙයක් නැහැ. අපි හිතාන ඉන්නේ හැබැයි ඔහොම එකක් නෙවෙයි. වෙන මොකද්ද ඕ එකක් හිතාන ඉන්නවා. ඒක නෙවෙයි හම්බ වෙන්නේ. ඒක නිසා හැම එකාගේම නිවන අනිත් කාට හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔහොම උපයාගත් එකක්. ඔය පොදු එක නම් සුපර් මාකට් එකට ඉල්ල ගත්තට පස්සේ මාරු වෙන්න ඉඩ තියෙනවානේ. මේක එහෙම මාරු වෙන්න බෑ. ඒක එයාගේම එකක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒක හරි විචිත්‍රයි. ඒක ඒක යන්න පුළුවන් සෙල්ලක්කාරයින්ට විතරයි. සම්ප්‍රදාන කුල ඊතර මනුස්සයර කොහොමඩක්වත් බෑ. ඒ නිසා මේ සම්ප්‍රදාය කැඩීම තමයි ඔය විපස්සනාදි කරන්නේ. අපි යම් අගයන් ආඩම්බරයක් තෝකයක් කරගෙන ගියා නම් ඒක අර කුණු වෙච්ච ලබු ගෙඩියක්, කුහුල් ගෙඩියක්, සකත වෙච්ච කුහුල් ගෙඩියක් හතරමං හන්දිය ගහන්නේ පච්චස් කරලා. එච්චරයි. විපස්සනාජව තියාන හිතාන දින හැම සැලසුමක්ම හැම රාමුවක්ම ඔක්කොම කඩනවා. කැඩුවට පස්සේ නැහැ ඉතින් බාහිර ගෙදර යනට ආය ඇදිලා. දන්නවා මේ රාමුවල හැදිලා තිබුණාට ඕක ඔය ගන්න දෙයක් නැහැ. ඔය කැඩෙනවා, කැහැදෙනවා. විපාකනේ ප්‍රධානදී සීලේදී භාවනාදී අපි එකතු කරමු. බුදුමාහාර එකතු කියලා ගන්න. මේකෙදි කිසි එකතු දෙයක් නැහැ. එකතු කරපු හැම දෙයක්ම දෙයට පාහතර කෙල බිම දාන කෙල පිටක් වගේ. කුණු කෙල බිම දානවා කියන්නේ. විපස්සනාදී කිසිම කෙනෙකුට මොනම ආඩම්බරයක්වත් ගන්න නැහැ. මොකද ඒට හොම්බෙන් අරිනවා. ආය මොකක්වත්ම නැහැ කවුරු හරි වාඩ ආඩාපාලි කියාගෙන ආඩාර පාගෙන ගියානේ ආය මොකද අනිත් දවසේ දෙනවා හොම්බෙන් යන්නම දෙනවා අර කියපු අනරිවන්නම් පුරා පල්ලෙන් බහින්න දෙනවා ඉතින් දැන් කරවන භාවනා කරන හැබැයි බොහොම ඉක්මනට පොඩ එන්න පුළුවන් එහෙම කරගෙන කරගෙන ගියාට පස්සේ මේක මාන්නයකට ගන්න බෑ තව කෙනෙකුට කියත හැකි ජීවිත පරිත්‍යාගයේ සීමාවක් නැසලක කෙරුවොත් විතරක් මේක ප්‍රතිඵල ලැබෙයි කෙටි ක්‍රම හොයන්න හැදුවොත් ඒකාන්තයෙන් අනාගතයි කෙටිකම නැහැ. විපස්සනාට කෙටිකම නැහැ. ඒ එන්නම් පෙරලා කිව්වේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැහැ කියලා. සමාජවාදී ගමන ගත්තා නම් අරගෙන ඵලයක්. විපස්සනාවත් අපේ වෙලා තියෙන අපි මගට ගිහිල්ලා බිම තියනවා ටිකක් මහන්සි කියලා. ඊට පස්සේ කරට ගන්න කවුරුත් නැහැ කිට්ටෝ. තියාගත්තට පස්සේ ඉතින් ඉඳේ. නැහනේ කරට ගත් එක. ඉතින් ඒකයි උඹ දෙනෙක් හිතන්නේ ගිහිගෙදරලා කරන්න බෑ කියලා. ස්වාමීන් වහන්සේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකකින් හිතන්න ඕනේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන්නේ හේතුඵල ධර්මයට මෙව වෙනවා මම නියුට්‍රල් ඔබ්සර්වර් කෙනෙක් විතරයි. ගොඩක් බලනකොට තමයි මැප් එක පේන්නේ. නියුට්‍රල් ඔබ්සර්වර්ට ගිය පළවෙනි වතාවේ අන්දමන්ද ඔක්කොම අවුල් පාසයක්. ඒක අවුල් කරනවාමයි. ආය මොකක්වත් නැහැ හොන්දටම අවුල් කරනවා. නමුත් ලක්ෂ වාරයක් බලනකොට පේනවා මේකේ තියෙනවා මැප් එකක් කියලා. මේකේ නේ ආකාශය තරුදියා බලනකොට කෙලවරක් නැහැ. නමුත් දැන් මැප් කරලානේ. දැන් ඉවයි එක එක කන්ස්ටලේෂන්ස් වලට දාලා හරි මේ කළද මොකද එක සැරයක් බැලුවට මේකේ මැප් එක පේන්නේ නැහැ. අක්ෂාස්තරේ. ගහතියා බැලුවට ඖෂධ ගුණයක් පේන්නේ නැහැ. තවුරුදු කෝටි එක ජීවිතයක අල්ලන්න බෑ ඔබ. අවුරුදු කෝටි ගාණක් කරලා කරලා කරලා කරලා මේ ගුණේ කොලේ මේ ගුණේ තියෙනවා මලේ මේ ගුණේ තියෙනවා පොත්තේ මේ ගුණේ තියෙනවා මුලේ මේ ගුණ තියෙනවා කියලා ගුණ පහක් ප්‍රස්තාර කරලා තියෙනවා. එක්කෙනෙකුට කවදාවත් කරන්න බෑ. එක ජීවිතයක් කරන්නත් බෑ. ඒ නිසා මේ කියුමුලටිව් ඉෆෙක්ට් එකක් තියෙන්නේ. ඒ නිසා අපි කරන්නේ අපේ ගැටේ ගහිච්ච හැටියට ලියාගෙන ලියාගෙන යනවා. හැබැයි අපි දන්න විදිහට ඔය මුලමදාග ආදේක කෙරුවා හිට දෙකේ ඉඳලා තුනේ ඉඳලා එහෙම බෑ. හැමදාම යන්න ඕනේ බිග්ිනර්ස්. එතන නිහතමානීකම තියාගෙන යන මනුස්සයාට තමන්ගේ හැම අත්තරක්ම හැම අත්දැකීමක්ම ගුණයක් වඩපත් වෙනවා. අනිත් එක ඩිමාන්ඩ් කරන්න පටන් ගන්නවා. මට ඊයේ මෙහෙම වුණා නම් ඇයි අදාවේ නැත්තේ කියලා. ඒකම ෆ්‍රස්ට්‍රේෂන් එක. ඒකම ටෙන්ෂන් එක. අවසර සම්මත. සාමාන්‍ය සම්ප්‍රදායන කුලව විද්‍යාවේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියලා මේ සාමාන්‍ය නමුත් වහන්සේ දවසක් මතකයි උස්ම තමන්ට හැකියාව තියෙනවා. හුස්ම සතියෙන් මතරක් හරි ගන්න පුරුදු වෙන්න ඉස්සල්ලාම ඊට පස්සේ ඔය කියන සීල සමාධි ප්‍රඥා හෝ අනිකුත් ඒවා ඉබේම සිදු වෙයි කියලා. භාවනාව පටන් ගන්නදී මට කිව්ව සමහරක් අය අඩුම ගානේ 500 පදව පහවක් රකින්න බැරි නම් පරයන්ක ඉඳ ගන්නවත් එපයි. නමුත් මම ඒක අහන්න නැතුව වහන්සේ කියපු දේ මම අත්හදා බලන්න උත්සාහ කළා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම අද මම මෙතන ඉන්නේ. ඉතින් එතෙන්දී මම හිතනවා සම්ප්‍රදාය පටහැනිව ගිහිල්ලා පරියන්කේදී සතිය ඉස්සර කරගත් නිසා මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා කියලා. ඒක ඇත්තම මේ උදාහරණයක් විදිහට ගත්තේ තවත් කෙනෙකුට ඒක ආදර්ශයක් බවට පත් කරගන්න පුළුවන් නේද කියලා. කට පරිසම් කරගන්න. ඕක විතරක් නොකිය ඉන්න පුරුදු වෙන්න. ඔය තමයි ඇත්ත. තම ස්කාට් ළඟට ගියාම පන්සිල් තියනවාද? අට සිල් කටව නැත්තම් ඉන්න බා. ආන්නේ ඉන්න. තමස කයින්ද පුළුවන්? බැන්න ඉන්න බා. ඒක දෙක තුනක් දාලා හොල්මන් කරලා ගන්නවා. ආවට පස්සේ කියනවා බොරුව කරන්නේ ඇතුළට. හැබැයි පොත්වලට අහුවෙන්න අනෙක් ගුරුවරුන්ට අහුවෙන්න අර වචන කතා කරන්නේ. ඒගොල්ලෝ දකපුවා කියන්නේ සිටි, ඉඳි, සිටි, ඉඳි, පාපනේ දාලා, සුදු ඇඳලා, පන්සිල් දරගන්න. නැත්තම් ගන්නවා, පාපනේ කියන. සුදු ඇඳියෝ, අරසේ සමාදන් වෙනවා. ඌට කියන්න ඕන කොරත මොනවත්වත් කරන්න බෑ කියලා. ඒකයි ඔය ගැල විද්‍යාවක් තියෙන්න ඕනේ මේ විද්‍යාව විපස්සනා. ආනන්ද විපස්සනා කියන්නේ ඉවස ඇත්ත ඇති හැටි දකින්න එක. සම්ප්‍රදායට එක යණ්ඩයි සම්ප්‍රදාය ගැලවෙන්නේ නැහැ සම්ප්‍රදාය අභියෝග කරගන්න යන්න එපා. ඒක හරි භයානක බූවල්ලි. එයා ළඟට යන්න yes කියලා සැලුට් එක ගහලා ඔක්කොම නිකන් ක්‍රමයට කරගෙන යන්න ඕනේ. කරන ගිහින් ඉවරලා ඔහොම ටිකක් ඉන්නකොට අපිටත් වෙලාවක් එනවා. එහෙම නැත්නම් අර මිනිස්සයා අර කැහැලා හරි පසිල් අටසිල් හරි ආවට පස්සේ කියනවා මස්සිනා මේ ගේමට එනකොට ඔහොම තමයි. ඕක කොහොම තියෙන්නේ උඹත් කාටද කියලා දෙනකොට ඔහම කියලා දීප. හැබැයි වැඩේ යන්නේ ඔහම නෙමෙයි. සුදු අකුරු කතාව දන්නවද? රජුරණ සුදු අකුරු හදපු ඇටි. මේ රජුර රාජ සභාවේදී මිනිස්සු කැවිලලා ඉතින් රජුර ආමත්‍යවරගෙන දීලා කිව්වලු මේ මිනිස්සයා මේ මුතුම දක්ෂයෙක් රැකියාවට. ඒවලු තෝ කොහොමද සුදු අකුර දන්න? අනේ දේවයන් වහන්සේ ඔබ වහන්සේට සුදු අකුර හදන්න උනොත් එමෙ ඉස්සෝදානාල හඳුන් කිරිපන් ගාගෙන හතර වට තිර ඇදගෙන උඩට වියම් බැඳගෙන යටට පාවට දාගෙන මුඛවඩම් බැඳගෙන තමයි මේ සුදු අකුර හදන්නේ කියලා. රජු කාලවල සුදු අකුර රසයිලු රජු හොමීට ඇඳාවේ වෙස්සලාගෙන ගිහිල්ලා බලන් හිටවල මේකයි ගෙදර. අමුඩයක් ගහගෙන දාඩිය පෙරාගෙන ගෑණිටත් බැනගෙන වාක්ක කර්රස ඕනවා කියන එක තියන්න. අවින්ද රාජ සභාවට ගෙනාට පස්සේ කිව්වලු තෝ බලාවිය ඈ මේක මේ ගොන් කොම්පෝ බිස්නස් එක ගන්න වෙලාවේ තෝ කතා කරේ එහෙමයි. දැන් බලාවේ එහෙම තමයි දෙවන්නස කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ඕක දන්නේ නැත්නම් දේශපාලනට බහින්න එපා. දේශපාලනේ කියන්නේ ඔච්චරයි. විපස්සනාට ඊට පොඩ්ඩක් වැඩි කර ඕනේ. දේශපාලනට වැඩි කට්ට වෙන්න ඕනේ. මොකද සත්‍යය වහලා පෙන්වන්න ඕන සත්‍ය සම්පූර්ණ ආටෝප කරලා ලස්සන කරලා තමයි දාන්නේ. සත්‍ය කිසිම හැඩයක් නැහැ. සත්‍ය කිසිම විකුණන බඩුවක් නැහැ. නමුත් පැකින් එක තියෙන්න ඕනේ টොප් එකේ. ඔක්කොම නියුට්‍රිෂන් ක්වොන්ටිටි දාලා ලේබල් කරලා එක්ස්පයරි ඩේට් දාලා ඇතුලේ බලන්න මොකුත් නැහැ. මේ පැකට් එක ලස්සන තියෙනවා. ඕක දන්නේ නැත්නම් සාසනෙට වැඩක් නැහැ. ඒක මොනවා නම් මට මේකනේ ඔය කතා තාමත් ඔය වඩම්මනක් ඔය කතා. ඕ ඒකයි මම කියන්නේ ඔය කටමැත දොඩවනවා. එහෙම නෙවෙයි කාටද කියන්න ඕනේ මේ අපරාධේ ධම්මජීවන්තද වල වලක් කරගත්තේ මම කවදා හරි පන්සිල් ටික ගත්තා නම් ඒකෙන් තමයි මට පිටක් වුනේ. මම මේ මේ පන්සල්ට ගියා තිබුණා නම් ඒකෙන් තමයි මම පිටක් වුනේ කියලා ඒක අගේ කරුවා වැරද්දක් නැහැ නේ. බොරු නෑ. බොරු නෑ. අපි අපිට මුලදී එනකොට අපි දැන් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වුණා අපි ඉස්ලාම ගමේ පන්සලෙන් තමයි වැඩේ පටන් ගත්තේ. කාටවත් කීත හැකිද නැහැ කියලා. ඒක තමයි සත්‍යය. ඒක ඇවිල්ලා මට්ටමට එනකොට කවුරුහට ගුරුවෙක් කියලා කියනවා හරි දැන් ඔබට ඒ ටික හරි දැන් මේක කරව. ඒකෝට කියනවා මුල් ටික එයා ගුරුවරයාත් දන්නවා මෙයාත් දන්නවා මුල් ටික කරලා තියෙන්නේ. දැන් ඊව ආයෙ කරන්න ඕනේ නැහැ. යගේ කරන එක Taman ආපු පිටට නැත්නම් සංස්කෘතියට අගේ කරන එක කිසිසේත්ම දෝෂයක් නෑ. බොරුවක් නෙමෙයි. ඒ බොරුවක් කියනවනම් ඒකට white lies කියලා කියන්නේ සුදු බොරු. එහෙම නැත්නම් පින් බොරු කියලා කියන්නේ. ඒ අත්‍යවශ්‍යයි මේ වැඩේට අත්‍යවශ්‍යයි. ඕගොල්ලෝ මේ හිතාන ඉන්න මේ උරදලයක් නෑ මේකේ. මායත් එක සිල්ලම් කරන්නේ ඌ අපිට ගන්න වංචනික ක්‍රමයට. වණිකාවට ෂට ක්‍රමයට. මායාවික මේට ඌටත් ගිහිල්ලා මේ කන්වෙන්ෂනල් වෝයි කිම්බෑ ඌට දෙන්න ඕනේ ඇම්බුෂ් එකක්මයි. ගරිල්ලා ෆයිට් එකක් දෙන්න ඕනේ. මොකද ඌ අපිට ගහන්නේ ගරිල්ලා නම් අපි කොහොමද කන්වෙන්ෂනල් ෆයිට් දෙන්නේ? කන්වෙන්ෂන් එකට ලෑස්ති වෙන්න ඕනේ. අඩු ෆයිට් අනම්මනම් තියාගෙන ඉන්න ඕනේ හෙල්ලෙත් අතේ තියාගෙන ඉන්නවා. ඇන්නපුවාම දෙකක් මුල්ල කර කරලා අක්කුක් ගන්න බැරි නෑ නන්න. ඒ නැත්තම් ඉතින් මම කියන්නේ අහක යනවයි කියලා කියන්නේ. නමුත් මේ සටනට මේ හැම හැකියාවක් ඕන. සම්ප්‍රදාන කුල ක්‍රමෙත් ඕනේ, රැඩිකල් වාදී ක්‍රමෙත් ඕනේ. රැඩිකල් වාදී ක්‍රමය කියලා කියන්නේ සම්ප්‍රදාය බොරුවක් නෙවෙයි. සම්ප්‍රදාය කියන්නේ රැඩිකල් වාදී ක්‍රමයක් නෙවෙයි. මේ දෙකම එකට යන්න පුළුවන් තමයි. පුදුජනක බොහෝම සාර්ථකාන්ත කෙනෙකුගේ පෙනීටියට 76 ගේ හයිය තියෙනවා. කවදාකවත් පෙන්වන්නේ පෙන්වන්න ඕනේ නැහැ කියනවා ළඟට එනකොට කියනවා කරදර වෙටෙන්න එපා. දන්නේ කනට තේරෙනවා මේ අපි ඇඳලා තියෙන බුදුරජාණන්සේ ස්ත්‍රියවකටත් ඇදී බොහොම ලාමක සුකුමාරතාට hina නැහින. මේ මහා පුරුෂයෙක් සෙල්ලම් කරන්න යන්න එපා. ඔය අපි වැඳලා තියෙන රූප ධාරයට නෙමෙයි බුදුජානහන්සේ ඒ දකි ඒ තරම්ම තෙදක් තියානේ තරම්ම තෙදක් සංගව වාසය කරගන්න පුළුවන්. ඒ තරම්ම හැකියාවක් අඟවල වාසය කරගෙන ඉන්න දෙකට කරගන්න බෑ වගේ. ඊට එක අතරමයි තමයි සර්වඥතා ඥානය තියෙන්නේ. අපිට වෙලා තියෙන අපි එකක් දන්නකොට දෙකට ගියා බලන්න හදනවානේ. අපේ සර්වඥතාවේ නෙගටිව් ගිහිල්ලා තියෙන්නේ. උද්දේශක පොසිටිව් විශාල ගැප් එකක් තියෙනවා. ඉතින් ගැප් එක ගන්න අපි මේ හැම හැකියාවක්ම තියාගන්න කවුරු හරි ආපුවාම ඒ කෙනා කවුද කියලා දැනගන්නකම් ඒ කෙනා සම්ප්‍රදාය හරහා යවන එක හරිම අරසකාරයි. හරිම අරසකාරයි. ඒකලත් එනවනම් එන එක එනවා. ඒ නැත්තම් හේතු කරන මනුස්සය බලච්චයි. කවුද අපිට මොකක්ද ඇති වෙන්නේ? ඒකෙන් අපි අපි කාටවත් බැඳිලා නැහැ නේ එහෙම කරන්නේ. එහෙනම් සම්ප්‍රදාය කරන මෙන්න මේ ටික කෙරෙන්න ඕනේ. මූලික සුසුකන් ටික ඕනේ. හැබැයි ඒව නැතුණට වැඩේ බෑ කියන එක නෙමෙයි. මේ අඩු ගන්න ඒකට යටත්ද. යටත් නම් ඒ ෂුවර් ඒ මොනසේ අරකට තියෙනවා මේකක් තියෙනවා කරගෙන යන්න. ඒ නිසා ඒක මේ ඒ අභ්‍යන්තර සාසනය පිළිබඳ අපි ප්‍රතිපත්තහන කරාට බාහිර සාසනයට යනකොට තව කෙනෙකුට තමයි මෙසේජ් එක දෙනකොට ඒක අහම්බයක් නෙමෙයි හිතලා කරනවා නම් ඒකෙදි හම්බ වෙන අත්දැකීම ඒක කවදාකවත් මේ භාවනා ජීවිතය අත්දැකීම නෙවෙයි ඊට උන්කෝක් වෙනස් අත්දැකීම. අඤ්ඤා කොණ්ණඤ්ඤාම් තොරණ දකින්නකොට නිවන් දකින්න පුළුවන් වුණාට එක්කෙනෙකුට පණ කියන්න බැරි වුණා. පල්ලවෙනිම නිවන් දකපු එච්චරයි. ඊට පස්සේ උන්වහන්සේ ගිහිලා කැලේ ඇත්තොත් කියලා දෙයි. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට බණපද දෙක අහනකොට තේරුණා එදා ඉඳලා ළඟට එන ඕනම කෙනෙක් ආර්ය ආර්ය ආර්ය ලෝකෙට බී කරවීමේ ශක්තිය උන්වහන්සේට තියෙනවා. ඒ ඒ දෙකක්. උන්වහන්සේ අභ්‍යන්තර සාසනයේ දක්ෂයි බාහිර සාසනයේ දක්ෂයි. අපි මේ කතා කරන්නේ තව කෙනෙකුට තමන්ගේ මත ප්‍රකාශ කරනකොට ඒක තමන්ගේ භාවනාව නෙවෙයිනේ. බාහිර සාසන ඉතින් පරිසම් වෙන්නේ. මේ ලෝකය කියලා කියන්නේ පුදුමාකාර විසම දෙයක්. කවදාකවත් බෞද්ධයාට කතෝලික දෙනකින් බල කරදරයක් නැහැ. එන්නේ කරදරේ බෞද්ධයාගෙන්මයි. ඒ කියන්නේ කිසිසේත්ම සැක කරන්න එපා. ඒ නිසා මේ හතුරා ඉන්නේ ඇතුළෙමයි, ආසන්නෙමයි, හැමගාවමයි. ඉතින් හොඳ වැඩේ තමයි සම්ප්‍රදාය ගරු කරන ගිහිල්ලා කැමැතිනේ සම්ප්‍රදායක් පිළිවන්. රැඩිකල් වාදෙත් පුළුවන් නම් ඒක ෂුවර් ඇන්ඩ් ෂොට් කැන්ඩිඩේට් කෙනෙක්. සම්ප්‍රදාය කරන්න බෑ කියලා කියනවනම් කියන්නේ ලොකු සංසේ කාට ගිහිල්ලා තියෙනවා මගේ හොඳම යාළුවෙක්. ගිහිල්ලා තියෙන්නේ ලෝකේ ලංකාවේ ඔක්කොම ආසුර හම්බෙලා. ඉතින් ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුණාන්ත නාම රූපච්ච විඥාන විඥාන වච්ච නාම රූපං කියලා දෙන්න. උළුව බලමු කියලා. අම්මෝ ඇති ස්වාමීන් වහන්සේ යන්තම් මේ එන හරි එන කියලා දෙන්නකො. එහෙම බෑ මහත්තයෝ. ගිහිල්ලා ඉතල ගිහිල්ලා ආපහු එන්නකො. ඇයි ස්වාමීන් වහන්සේ ගෙදර යන්නේ? නෑ මං කියන්නේ මේ සිල් සමාදන් වෙන්න බෑ. නෑ සිල් නැතුව කරන්න බැරිද ඔය කියලා. දැන් පුළුවන්. ඒ වුණාට සිල් අරගෙන ආව හොඳයි. මොකද්ද ගන්න ඕනේ? දැන් මහත්තයා මොකද්ද දැන් තියෙන්නේ? එමෙල මොකුත් නෑ. එහෙනම් අට සිල් ස්වාමීන් වහන්සේ කියනනම් ගන්න. හැබැයි මහත්තයා මෙහෙමයි. යඩ සිල් වලට වැඩිය හොඳයි දස සිල් ගන්න. හරි ස්වාමීන් වහන්සේ කියනවා ගන්න. හැබැයි ඒකත් ඇටි හොඳයි ටික කාලයක් ඉඳලා සාමාන්‍ය වෙනවා. හරි ස්වාමීන් වහන්සේ මං කරන්නම් හැබැයි නාම රූප පච්ච පඤ්ඤ විඥාන විඥාන පච්ච නාම රූප වලට ජීවු කරනවා. ඒ වුණාට වාත්තකෝයි ජීවු කරනවා කියන එක එච්චර ලේසි නෑ කියලා. කියලා එන්නෑට කතා කරලා කියලා ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා එන්නේ කියලා. ආවට පස්සේ සමාජතර කොහොමද ඉංග්‍රීසි දන්නවද? අර මෙයාගේ පරිවර්තනය කරන්නකො මේ ටික අතු ගන්නකො සිවුරෝ දන්නකො මාස ගාණක් කරනවා නාම රූප පරිච්ඡේද පච්චා විඥානත් නැහැ විඥාන පච්චා නාම රූපත් නැහැ මු පහිදිනව පහිදිනව පහිදිනව පහිදිනව අන්තිමට ගිය පැවිදි වෙනකම ඌ දන්නේ නැහැ ලොකු සාසිකු කරකෝ ලගාපු ගෑයි ලොකු සාසික කියන්නේ අන්තිම මැට්ටා වරුදු 100ක් පරණ මිනිහ මිනිහක් නෑ ඉලෙක්ට්‍රික් ඉංජිනේර කෙනෙක් ගහපු ගෑහිල්ල මොකක් හන්නේ කරකෝල අරගෙන ඊට පස්සේ කියනවා මේ මිනිස්සයා මාව කරකෝල අතහරපු හැටි ඒ ඒව තමයි ශිල්ප කියන්නේ. ඒවා මේ පොත්වල මොනවත් නැහැ ඕවා. භාවනා කරනකොට ඔගේ සීමා දාලා නැහැ. නැත්නම් යම් කෙනෙක් එක වැඩයට කරනකොට එයාට අදාළ මේ මනුෂ්‍ය පුද්ගලයාත් එක්ක වැඩ කරලා දැන් මේ පැත්තට ගන්නවා කියන එක පොත් නැහැ. එහෙම නොවුනොත් ඉන්නේ හැම මිනිස්සෙකම වෛරක්කාරයෙක් වෙනවා. හැම කෙනෙක්ම තරහකාරයෙක් වෙනවා. ඉතින් වල ශිල්ප තියෙනවා. ඒ ශිල්ප තමයි අටුවාව කියලා කියන්නේ. ජජ කියුවේ එක එක කෙනා වර්ථ කතා දෙනවා කියලා කියන්නේ එයා කියනවා මේකට මෙහෙමත් කරන්න පුළුවන්. අර කෙනගෙන මෙහෙමත් කරන්න පුළුවන්. ඒ නිසා අපේ ලංකාවේ තමයි මුළු ත්‍රිපිටකයම අටුවාවලිය. අපි ළඟ තියෙන විශාල උරුමයක් ඒවට. ඒව මේ ස්ථානෝචිත ප්‍රඥා. ඒව ගුරු මත. එක එකනා ඩෙවලොප් කරගත්ත ඒක එකනාට අදාළ ශිෂ්‍යව හදන ක්‍රම. එහෙම නැත්නම් ඒව පොදුවේ සාමාන්‍ය බුද්ධ වචන ටික සම්බන්ධ කරන්න බෑ. ඒකින් අනුව අපිට තියෙන හෙරිටේජ් එක. එහෙම නැත්නම් අපිට තියෙන ඒ උරුමේ ලෝකෙ මොන්නම කෙනෙකුටවත් නැහැ. ඒ තරම්ම විශාල මේ ඉතිහාසයක් ගුරුකුල වාද රාශියක්. ඔක්කොම හැම කෙනාටම ගැලපෙන්නේ නැහැ. අවතේ කියවනට හිතනවා මොන්න තරම් අවස්ථාවකට ගැලපෙන විදිහට කටයුතු කරලාද මේ ශාසනය අවුරුදු 2600ක් පෙරගෙන තියෙන ගහගෙන බැනගෙන නෙවෙයි. කිසි කෙනෙකුට අභියෝග කරන්නේ නැහැ. කිසිම දෙයක් හොඳ නැහැ කියලාත් නැහැ. ඒකට බුදුහන්සේ දීප වචන තමයි අවිරුද්ධ ප්‍රතිපදාව. කිසි දෙයකට විරුද්ධ වෙන්න බෑ. එයා කියනනේ ඕ හරි හොඳයි. ඉතින් චපලකම් වගේ පේන්නේ. අපි ඔයත් එක්ක ඉන්නේ නැහනේ වරු වෙනේ ඉන්නේ. ඊට එනකොට ඔයා නැහනේ. ඉතින් ආට උකට ප්‍රශ්න නැහැ. අපි හැමදාම යත් එක්ක ඉන්නවනම් තමයි අපිට ඕන වෙන්නේ එයා ෂේප් කරගන්න. අයිති අයියාගේ පවුලගේ දෙට්ටි ගියාට පස්සේ පුතුණා කිව්වට පස්සේ පුටු පුටු ගන්න හොඳ නැහනේ. ඊටාව ගමනනේ. පවුලගේ දෙට්ටි කියලා පුතු ඉල්ලන්න යන්න එපා. ඌ කිව්වද ඈ එල්ලයි හිටවයි yes එතන එල්ලලා හිටවෙයි යන්නේ ඊගාකරේ. යෝගාවචරය කියලා කියන්නේ අන්න ඒ වගේ ඌරගේ හොටක් තියෙන, පියාකොස්ගේ ඇස් දෙකක් තියෙන, ඔටුවේගේ කකුල් දෙකක් තියෙන, කබර පිටක් තියෙන, ඌරු බඩක් තියෙන එකෙක් වෙන්න. ලැබෙන ඕන දෙයක් ආපන් ඔතන ඉන්න එපා ඊගාකට බලන්න. මෙතන ඉන්නකම් හැදෙන දෙයක් ආපන්. කපුකම් කරනත් ඒත් ඒ වගේ. ඒත් ඒ මිනිහත් එන දීයකට කාලා වැඩේකට දෙන්න ගැට ගහලා තිබ්බ ගමන් පයින්න. ඕවනම් හිතයි ඉගෙන ගන්න හිතාගෙන නෙවෙයි වෙන්න ඇති. ඉන්න ඇති මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකට. නමුත් ඕන වෙනවා. කාපු ඕන කක්කාවක් දිරවන්න. ඌරට ඌරට ඕන කක්කාවක් කන්න බලන්න. දිරවන කටයි. ඌරු කටක් තියෙන්නත් ඕන. ඌරු බඩක් තියෙන්නත් ඕන. මොනරෙක් වගේ පියාකෝසේ වගේ ඇස් දෙක මොණ්ඩගේ බෙල්ල තියෙන්න ඕනේ පියාකෝසේගේ ඇස් දෙක තියෙන්න ඕනේ ඔටුවයි කකුල් දෙක තියෙන්න ඕනේ කබරයාගේ පිට තියෙන්න ඕනේ දේශනා යෝගා ඔය සුකුමාර ජීවිතත් එක්ක භාවනා කරන්න බෑ ඒ ඒ නිකම්ම නිකම් මේ පඬරැල්ලක් මේ වැල්කඩ විල්ලේ කාන්තාර එළියට ඇදලා දැමගේ වීලියලා මැරලා යනවා හැඩ ගැහෙන්න හැම දෙයකටම හැඩ ගැහෙන්න පුළුවන් එකම සතා මනුස්ස ලෝකේ හැඩ ගැහෙන්න පුළුවන් මේ ජීවිතය ඇතුළත හැඩ ගැහෙන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. අනික ඔක්කොම හැඩ ගැහිලා තියෙන්නේ. ඔවුන් සහජායසයට යටයි. මිනිස්සයා විතරයි ලෝකේ පුරාම පැතිරලා ඉන්නේ එකම සතා. ඒ මොකද එයා ඒ කාලගුණයට අනුව හැඩ ගැහෙන්න පුළුවන්. අපි හරියටම දන්න කාලගුණයකට හිර වෙලා අයින් එහාට ගිය ගමන් අපිට කරප්පන් එනවා, ඉන හැදෙනවා. ඒ මොකද හිතලා ඇස්ති නැහැ. හිත සූදානම් නැහැ. භාවනා කරන්න ගියාට පස්සේ ඒක මොකක්වත් බෑ. unconditionally යටත් වෙන්න. එන ඕනම දෙයකට යටත් වුණාට පස්සේ හැබැයි ඒ තීටි පද සම්ප්‍රදායක කොනහන්න එපා. දන්න සම්ප්‍රදාය කියන්නේ අම්මෝ ළමා දෙල්ලමක් කියලා. ඒක තන්නේ කර නිකන් මේ වවාගෙන කරන කෑමක් බව හොඳටම දන්නවා. නමුත් ඒකනේ ප්‍රසිද්ධ ඒකනේ ස්ථාවර වෙලා තියෙන එකට යස් කියාගෙන. අපකට සිග්නල් දැම්ම දකුණට කපුවා ගියා. යද්දත් එක්ක යනකොට වමට සිග්නල් දාගෙන යනවා ටක් ගාලා මෙහෙට ගපුවා කොහෙ මෑන් මිසින් එච්චරයි කවුරක්වත් දන්නේ විශේෂයෙන් පරිසංගණයට කිට්ටුවන්තයි කියේ ඒ කට්ටියට සිග්නල් එක පෙන්නගෙනම යන්න වමට සිග්නල් දාන්න මේකනේ ඉතින් මම දකුණට කපනවා කියන්නේ හරි ඒක කියන්නේ අපි ප්‍රයෝගොත් විනාඩි 5ක් කරගන්න ඉන්නේ සම්යසර කලින් පළවෙනි පළවෙනි ආව පේන එක. මුලදී ඕනේ. ඒ හැම විදකම තොවිල පටන් ගන්නකොට හැමදේම ඕනේ. මොකද තොවිල සිද්ධ වෙන්නේ ඌ වෙන්නේ. තොවිල තොවිල කරන්න ගියාම මාස එන විශාල ලයිස්තුවක් දෙනවා. මම තන්තියට පාන්දර දෙකට විතර ඔක්කොම මුදියාගත්ත පස්සේ කියනවා හරි තොවිලි ඉවරයි කියලා. කවුරක්වත් දන්නේ නැහැ. එතකොට අඳුන් කුරුත් පුච්චලා ඉවරයි පද ඔක්කොම වැඩ ඉවරයි. ඉතින් මං අහුව යක්ෂයගේ මිනිස්සු උඹ කරන්නේ බොරුන ඔකට නෑ නැත්තම් මිනිස්සු ගණන් ගන්නෑ. නිසා රෙදි කච්චි හතක් විතර ඕනේ, දුම්මල කිලෝ එකක් විතර ඕනේ, දුම්මල අල්ලන්න වෙන මිනිහෙක් ඕනේ. ඔක්කොම පහන්තර දෙකට විතර කියන හරි මුණියම කැපුණා කියලා. කවුරුත් දන්නේ නැහැ. ඒකට බුද්ධි ඔක්කොම. ඒ වගේ තමයි මේකෙදී සම්ප්‍රදායයි ආගමයි ඔක්කොම කොඳුරු තෙල් කාලා හතයි පතයි ඉන්නවා. ඔක්කොම ඕනේ. ඔය වැඩේ සිද්ධ වෙනකොට ඉරෂනල් වැඩේ. කිසිම රෂනැලිටිකට අහු වෙන්නේ නැති වෙන විදියකට ඒ තමන් අල්ලගෙන ඉන්න සියල්ල අතාරින එක පෝල් වෝල්ට් එකේ ඒ පෝල් එක අතාරින එක නෙතියි. එතෙන්ද යනකම් ඉහළට යන්න උදව් කරපු පෝල් පෝල් එක ඒක තමයි ජෙටිසනින් ඉෆෙක්ට් එක දීලා බාහිරකට උඩින් පනින්න එපායේ. ওই පොල් හලියෙන් බදා හිටුවේ මොකද? සුවනීර කර ගෙදර ගෙනියන්න ඕන කියලා මේකෙන් තමයි මම දිනුවේ කියලා. ඉතින් ඒක බුදුරජාණන්සේ ඔබ ලස්සනට පෙන්ලා දෙනවා. ඔබ මෙතෙක් කල ආශ කරපු ඒ සියල්ලම දමා ගැහිල්ලෙන් තමයි ඔබ එහා පැත්තට පයින්. එතකන් එක හයියෙන් දැන් පෝල් වෝල්ට් එකේ පෝල් එක කොච්චර හයියෙන් අල්ල ගන්න උඩට මෙයානකම්. ගිහිල්ලා උඩදීම ඒක පොළොවට ගහලාගෙන ගැම්මෙන් තමයි හරියට බලන්න ඕනේ බාරක තියෙන නිකන් හැප්පෙන ගම වැටෙනවා. පෝල් එක සම්පූර්ණ බාරකට හරස් වෙලා තියෙන්නේ. පෝල් එක එහාට විසිකරන ගම එහා පැත්තට වෝල්ට් එක දාගන්නවා. ඒක නෑනේ නීතිය. ඒක නීති නෑ. ඒකට එතෙන් එනකන් නම් ටීචර් කෙනෙකුට කියලා දෙන්න ඕන. ඒකදී ආයේ ශිල්පේ. හරි ගියොත් හරි වැරදුනොත් හරි. වැටෙනවා එන විශාල අඩි 18ක් වැටෙනවා මිනිහා. හොඳ පෝල් වෝල් කෙනේ අඩි 18ට ජයග්‍රහින්නේ වැටිලා. වෙන වෙලාවක බෙල්ල කඩලා යන වැටිලා පැටේ. අඩි 18ක් කරනවා කියනවා. මේ වැඩේට බොහොම ජයග්‍රාහීව මොකද දන්නවා දැන් ඉවරයි ගේම ඉවරයි කියලා. ඒක නිසා ඒ ඒ රෂනල් මොමන්ට් එක මේ ඉරෂනල් මොමන්ට් එක රෂනලයිස් කරන්න යන්න එපා. කරගෙන කරගෙන යනකොට වෙන්නේ එහෙම එකක් අපි දන්නේ නැතුනවා. අපි ළඟ තියෙන හැම ආශාවක්ම, අපි ළඟ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම, අපි ළඟ තියෙන හැම රුචි අරිකත්තෙන් පාවදින්න වෙනවා. ඒක ඇත්තටම නම් තියරිටිකලි ඔක්කොම දන්නවා මම හිතන්නේ. ඒක වෙනකොට ඇඟෙන් ඇට යනවා වගේ. බොහොම අමාරුයි. ඒ තමයි තේරෙනවා හොඳටම. මෙච්චර කාලේ ආශා කරපු දේවල් හැලෙනවා. ඒ හැලෙන එක ඒ වෙලාවේ විරුද්ධ නොවී ඉන්න එක විතරයි බුදුහාම කියන හලන්න දඟලන්න එපා. භාවනාවෙන් හැලෙනවා ප්‍රතිපදාව හැලෙනවා. හැලෙන යනකොට විරුද්ධ වෙන්න එපා ඒකට. ඒ කියන්නේ ඒ සතාව වෙනකොට උගේ හැම ගැලවිලා යනවා. අනේ මේ පරණ හැව කියලා ඕක මේ තැම්පත් කරගන්න යන්නේ නැහැ සතා. ඇලිච්චා වගේ උදන්නා ඊට පස්සේ ඊගාවට එන හැම ඊට පස්සේ ඒක හැලෙනවා. එමේ මේ මේ මේ යන ගමනක් තියෙනවා. ඒක මේ මේ අධ්‍යාපන ක්‍රමයට අහු වෙන්නේ නැත්නම් මොකද මේ අධ්‍යාපන ක්‍රමයේ ලීනියර් සිස්ටම් එකට යන්නේ. ඒවා 1 2 3 4. මුද්‍රිතනක මේ හිමින් තමයි පටන් අරගන්නේ. නමුත් අන්තිමට යනකොට කිසි කෙනෙකුට ආන්සර් බල නැහැ. සම්පූර්ණ ඉරෂනල් ඒ නිසා අතක්ක අවචරයි කියනවා. වචන වලට දාන්න බෑ. ඒ ඉරෂනල් එක න්‍යායක් කරනවා මේ මට වෙන බලකින් අහපු දෙයක් එක්ක ගන්න හදන්නේ. ඒ න්‍යාය න්‍යාය ධර්මයකට අහු වෙලා යනවා නම් එහෙම එකක් තියෙනවා මේවයි අඹගෙඩියක් කිරි වැදිලා වැදෙනකන් ඒ ගහ වැඩියෙන්ම අරස කරන කොළවලටත් වැඩිය මුල්ලටත් අඹේනේ මොකද යාගේ දරුවනේ කිරි වැදුනට පස්සේ මොකද වෙන්නේ ඉතින් ඊටුනට පස්සේ කුප්පෙන් ගැලලා වැටෙනවා වැටුනේ නැත්තම් જાතිය බෝ වෙන්නේ ඒක හිතන්නද න්‍යායද ඒ අන්තිම වෙලාවේදී ඒ ගහ මෙතෙක්කල් ආසාරයෙන් කිරි දීලා හදපු ගෙඩිය හලනවා. ඒක තමයි මේ මෙතෙක් කරගෙන ආපු සියලු වැඩපිළිවෙල අවසාන ඵලය තමයි. ඒ තමන්ගේ ගෙඩිය තමන්ම කුක්කියෙන් හල්ලා දාන. අපි මෙතෙක්කල් තම ආශාවෙන්, අරසාවෙන් රැකවත් දේ තමයි. ඒ හැලුවේ නැත්තම් ව්‍යාපෘති සිද්ධ ප්‍රොපගේෂන් එක යන්නේ නැහැ. ඒක නිසා ඒකට යුත් ඒක මේ මේ අහවල් කෙනෙකුට අහවල් විදියට වෙනවයි කියලා හිතාගන්න බැරි නැත්නම් මනසකට හිතාගන්න බැරි අහම්බයක් ඒක. හැම වෙලාවෙම අහම්බයක්. මොකද ඒ අහම්බ නිකන් වෙන්නේ නැහැ. ඒකට අදාළ කර්ම සපයා දීමට, හේතු සපයා දීමට අපිට තියෙන විල් එක අපි පාවිච්චි කරනවා. අපි පුළුවන් තරම් හේතු සම්පාදනය කරනවා ඵල අපේක්ෂාවකින් තොරව. ආර්ථික විද්‍යාවේ මේක වෙනස් තමයි. ආර්ථික විද්‍යාව හේතු සම්පාදනය කරන ඵල අපේක්ෂාවෙන් යුක්තව. මේකේ තියෙන වෙනස තමයි අධ්‍යාත්මයේ අපි හේතු සම්පාදනය කරන ආර්ථික විද්‍යාවටත් වඩා. ඒක කිසිම බලාපෑක්ෂාවක් නැහැ. ලැබුණොත් හොඳයි. නොලැබුණත් හොඳයි. ඉතින් ඒ නිසා ඒක මේ ඍතු නියම, බීජ නියම, කම්ම නියම, ධම්ම නියම කියලා නියම වගේක් වැඩ කරනවා. නමුත් ඒ නියාමයට පිට දීලා කරබන හිටියොත් ඒක නියතගතික වාදය කියලා කියනවා. එහෙම නැත්නම් පුබ්බේගත හේතුක වාදය. උදාහරණයක් මේ දෙක නාස්තිකයි. ඒකට මිනිස්සේ කවදාකවත් ප්‍රයත්න කරන්නේ නැහැ. එනිසා මුසනසේ ලෝකෙ සිට වෙන කාරණා හතරෙන් කම්මජ චිත්තජ උතුදාහන කර්මජ 125යි. චිත්තජ තියෙන ඊට පස්සේ තමංගේ හිතේ ශක්තිය ආහාර ශක්තිය තියෙන යුතු බුලිය. ඔක්කොගෙම හැම වෙලාවෙම කිසිම දෙයක් පුතජන්නාසේ එක එක හේතුක විශ්ල කරන්නේ නැහැ. හේතු රාශියක් තියෙනවා. ඔය කියන්න හදන්නේ සියල්ල කර්මන් රූප කියනවා. පොරණ පොඩිසෙට මේ බණේ කියන්නේ මේ මේ මේ නිමලක් එහෙම අපිට අපිට හේතු සම්පාදනය කළා වීර්ය දාලා සතිය ඉඳලා කෙරෙන දෙයක් නෙමෙයි මේක මේ මලක් පිටනවා වගේ ඒක කියවන්නේ නියත ගතික වාදය කියලා බුදුරජාණන් ශෝක විවේචනය කළා තියෙනවා. උබ්බේ කත හේතුව ඔක්කොම සියල්ල ඩිටර්මයින් you have nothing to do. ඒක බුදුරජාණන් කිව්වා ඒක බිම ප්‍රතික්ෂේප කරනවා. නියත ගතික නැත්තම් උබ්බේ කත හේතුක. මේ දෙකම නිසා ඇති වෙන මේ වැරදි දෘෂ්ටි සියල්ලම භක්මජාල සූත්‍රයේදී විස්තර කරලා දීලා තියෙනවා. ඒ වගේම හිටපු සත්‍යාස්ත්‍ර වලින්කින් සංජය බෙල්ලටි පුච්චද පොද. ඒක කියලා තියෙනවා. හොඳක් නැත නරකක් නැත මායක් නැත පියෙක් නැත සිද්ධ වෙන්න තියෙන දේ සිද්ධ වෙනවා කියන්නේ. සිද්ධ වෙන්න තියෙන දේ සිද්ධ වෙන බව හැබෑව. නමුත්තර මවෙක්කද පියෙක්කද කියන මිනිස්සයා නැත කියන මනසට සදාචාර සම්පන්නයි. ඒකේ ethical value එකක් තියෙනවා. බුදුරජාණන්සේ විතරයි ethical values ආරස්සා කරලා හැබැයි ethical value beyond යනවා. irrational තැනට යනවා. හැබැයි මේක violate කරන්නේ. ඒ නිසා මුතුන්ට ස්වභාවික මරණයක් තිබුණා. ඒකෙන් තමයි අර හේතු මිත්‍යට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුළුවන් යන්නේ සම්මාදීනිය සත්‍යය. ඒක කිව්වහම ඒ සම්මාද කිව්වා මෙයාට ඒ කිව්වේ අර බුදුහාමුදුරන් ඉරේ සංතර ඔච්චර කාරණේ කිව්වත් සෞඛීසා ලෝකේ ගිහිල්ලා ගොඩාක් කල් ඉඳලා අර නිය න්‍යාය ධර්මයේ වෙලා වෙනකන් බුද්ධත්ව ආත්මි ආයුත ලැබෙන්නේ නැහැ. බුරුම වන්නිසානස් කියනවා අපේ අපේ සමෝ ජාත්‍යන්තර ෆුට්බෝල් මැච් එකක් තියෙනවා කියලා. ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා. ඉතින් අපි අපිට ෆස්ට් ක්ලාස් යන්න හම්බ වෙනවා. අපිට ටිකට් එකක් හම්බ වෙනවා. හැබැයි හොඳ තැනක් ගන්න නම් අපි ගිහලා ෆයිට් එකක් දෙන්න බෑ. ටිකට් එක අතේ. එතකොට යා කරන්නේ ගේට්ටු අරින්නත් ඉස්සෙල්ලා ගේට්ටු ගාව පොඩි කණ එකනේ. ඒ පොඩි කණ වෙලාවේ සිගරට් ඇබ්බෙපි පැත්තකටලා හිටියොත් එහෙම. එයාට හම්බ වෙන්නේ නැහැ නේ සීට් එක. මට ටිකට් එකක් තියෙනවා සීට් එකක් දෙන්න සීට් එකක් තියෙනවා. ඔබට ඕන තැනම දෙන්න බෑ මට ඕන තැන තියෙනවා. මොකද ඒ දන්න මනුස්සයා ටිකට් එකක් ගන්න කියලා ෆයිට් එක දීගෙන ඉන්නවනේ දොර අරපු ගමන් කඩාගෙන යන්නේ. ඉතින් ෆයිට් එක දෙන්න මිනිහට නතු මිනිහට වෙනසක් ඇතර තියෙනවනේ. මුද්‍රණස් ඒක නිසා කියන්නේ අර ඉස්සලා කියන එක නා කියන්නේ ගේට්ටු වන්නකොටම ඉස්සරහින් ඉන්න බස් හරි කමන්න එළියට එනවා කියන මූල ධර්ම ඔය කියන්න හදන. ඒක ඇත්ත. නමුත් ෆයිටර් දන්නවනේ ෆයිටර් දීගෙන හිටියොත් ෆයිටර් දොන්නේ නැති කෙනාට වැඩිය තමයි choice එකක් හම්බ වෙනවනේ. ඉතින් ඒක පුදුනන්සේ වීර්ය පාරමිතාවට දාලා පෙන්නලා දීලා තියෙනවනේ. ඒ ටික කරපන්. මේ ටික වෙලා ගියාට පස්සේ ඉච්චර කොම්පිටිෂන් එකක් නැති ඒ න්‍යායයට වැටෙනවා යා. වැටෙන්න ඉස්සර වෙලා ඒ එතෙන්ද සුදුසුකම ලබන්න තල්ලුවක් දාගෙන ඉන්න ඕනේ. හේතු සම්පාදනය කරා. ඉතින් හේතු සම්පාදනය කරනකොට සම්පූර්ණ අහඹ අහක යන වැඩක් ඒක කියන්නේ. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙයි කියන්න බෑ. දැන් සෙනඟක් පොඩි කන වෙලාවේ මනක් කියලා තල්ලුවක් දාගෙන ඉන්නවා. මට chance එකක් එයිද නැද්ද කියන්න බෑ. මොකද එතන නීතියක් වැඩ කරන තැනක් නෙවෙයි. ඒක අන්රූලි තැනක්. might it මේ මේ right is might might is right කියන එක නෑනේ. ඉතින් අපිට පුළුවන් තරම් තල්ලුවක් දාගන්න. ඉතින් ඒ නිසා ඒ ඒ ඔය ඔය න්‍යාය ඔය කතා කරන න්‍යාය කම්මැලි න්‍යායක්. කම්මැලියට න්‍යායක්. වැඩ නොකරන න්‍යාය. ඒක ඒකට පුළුවන් තමන් මට්ටමට ගියාට පස්සේ බව හෙඩ් ගියාට පස්සේ ඒක තැනකට එනවා. මුලදී එම් බෑ. මුලදී ඒක නිසා හේතු සම්පාදනය අනිවාර්යයි. එහෙම නැතුව හේතු සම්පාදනය නොකර ගත කිරීම බුබ්බඩ වාදයක් වෙනවා. කම්මැලිකම. ඒ කියන්නේ අනික් කෙනෙක් දුර්වල කරන දෙයක්. හැබැයි ඒකෙන්ම සම්පූර්ණ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එකට විරුද්ධව තමයි මම කතා කරන්නේ. කටරොප්පමන්ට ප්‍රතිඵල හම් වෙන්නේ නැහැ. නමුත් මුලදී Tamanට මේ ෆ්‍රී ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකට වැටෙන්න සෑහෙන ප්‍රයත්නයක් කරනවා. ඒකෙදී අන්කන්ඩිෂන්ලි මහන්සි වෙනවා. ඊට පස්සේ අධිරාජ්‍යවාදී ක්‍රමයකට යනවා. සිලෙක්ටඩ් පොඩි ගෲප් එකකට ඉතින් ආපේන ෆ්‍රික්ෂන්ලස් පාත් එක. ඒ නිසා අමාරුයි ඇත්තටම මේ ඒ කියන කෙනෙක්ව 100 100ක් බරු කියනවත් නෙවෙයි. අපි මේ කියන්නේ කියන කාරණා 100 100ක් හේතු කරලා දෙතු කරලා දෙන්න බෑ. නමුත් ඒ කවුරු මොන බයිලා කිව්වත් මොන බන කිව්වත් තමන්ගේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. මොකද ඒකෙනෙක්වත් අපිට වගේ කියන්නේ නෑනේ. එයා යාගේ ගෝලයන්ට එයාටයි වගේ කියන්නේ. ඒකට ප්‍රශ්නකුත් නෑ අපිට. තමන් දන්නවනම් ඒක ඔය කියන තරම් ලීසි වැඩක් නෙමෙයි මේකද හැයන කැප වෙලා කරන්න ඕනේ. ඒකට ඥාන ධර්මයේ හේතුවකට වැටෙන්නේ නේද? වැටෙනවා. නෑ න්‍යාම ධර්ම වැඩ කරනවා. ඒ න්‍යාම ධර්ම වලට අපි සම්බන්ධ කරගන්න එපා. කෝච්චි එක ට්‍රේන් එක දිවට අපි පෙට්ටිය කනෙක් කරගත්තේ නැත්නම් පෙට්ටිය තිබුණ පාර අයිනේ. දුවන්නේ නෑනේ. ඒ න්‍යායට අපි සම්බන්ධ වෙන්න පින තියෙන්න බෑ අපිට. අපි ළඟ හැකියාව. ඒ නැත්නම් අපි මේ මේ න්‍යායෙන් කොම් වෙනවා. අදාළ න්‍යායට වැටෙන්න මේ අදාළ මෙරිට්ස් තියෙනවා. ඒ අදාළ ස්කිල්ෆුල්නස් එක තියෙනවා. ඒ ස්කිල්ෆුල්නස් එක ඒ න්‍යාය විදිහින් හදලා දෙන්නේ නැහැ. අපි හදලා ගිහිල්ලා න්‍යායට හුක් වෙන්න ඕනේ. සාන්තුනේ බුද්ධ කොමෙන්ටන්නේ අවසාව කියන සාහින්ද දැනකොට ඔක්කොම මැප් එක වගේ තියෙනවා කියන්නේ එතකොට බුදුහාමුදුරුවෝ අම්මා කෙනෙකුගේ බලයෙන් උපන්නේ නැත්තම් උතුම් යාමයට අනුව 1 2 3 කියලා එන්න බෑ. ඒක එන්නේ ඒකයි සමහර අය අහනවා එයා ළමයව දාලා දී කියලා. ඒකද එයා අලුතෙන් භවයක් නැවුණයින් පස්සේ ආවයින් පස්සේ එයාට පේන්නේ නැහැ ඉස්සෙල්ලා භවේ. එයා වර්කවුට් කරන්න ඕනේ මේක හිතෙන්න. ඒකට ඒක උතුණියාමේටයි ස්වභාවික ධර්මයක්. එහෙම ගිහිල්ලා තමයි අන්තිමට පැමිණෙන ඒක ඒක තමයි රහත් වූ ළමයින්ට තියෙන මොලේ පස්සේ දේවල් මතක නැති යනවා. ඒකයි වුනේ අර වප්මබුත් දවසේ මේ ආරපාන සතිය කියනවා. ඒක එතනින්ම මතක නැති වුණා. ඒකට හේතුව ඒක සබහන් ධර්මයේ ඒ උතුම් යාමයන්. ඊට පස්සේ බ්ලැන්ක් එකක් එයාට ආපහු මතුනේ අර පහුගිය ජාති වල මේක භවයේ ටික ටික ටික ටික ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ආවා. ඒක අපිටත් වෙනවා නැති. ඒ වේ නැචරල් සිලෙක්ෂන්. ඒ වෙලාවක පික් කරනවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. ඒක ඒක සම්පූර්ණ ලක් බයි chance යන්නේ. නමුත් අපි මේ මේ භාවනා වැඩ පිළිවෙල කරනවා දැන අපිට පුළුවන් කරන්න පුළුවන් මෙලිස් ටික අපිට ලදලද අවස්ථාවේ ක්ෂණ සම්පත්තියන්ව සම්පූර්ණ කරගෙන ඉන්නවා. ඒ නොමිලේ හම්බුනාට ප්‍රශ්නයක් නැහැ. හම්බුනේ නැතුණත් කරගෙන යන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. ඒ නිසා අපේ යඩ ක්‍රමය අන්තිම බස් එක යන ගමනක් අපි ළඟ තියෙනවා. අන්තිම බස් එක. ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ යකෙලිම යන වෙලාවක එයි. අපි අන්තිම බස් එක හරි ෆයිට් එකක් දීලා යන එකයි තියෙන්නේ. ඉතින් ඒකට කාටවත් ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අන්තිම පහත්ම තැනනේ කරන්නේ. අපි ටික ඉහළට ගියොත් තමයි ඊර්ෂ්‍යා කරන්නේ. දැන් අපි පැයකට විනාඩි 20ක් කොච්චර නැගින්න අපිට අන්තිම කොට බයන්න දීලා යන්න අන්තිමට නගින්නේ. අන්තිම අන්තිම තමයි මේ කෝච්චියට නගින්නේ. සාමාන්‍යයෙන් ඔක්කොටම යන්නේ. ඒක ඇත්තටම ප්‍රෙස්ටිජ් එකක්. යාට පුළුවන්කමක් තියෙන එක. කණිකටෝගේ ටෙන්ෂන් එකක් මොකොත් නැහැ. යන්න පුළුවන් නම්. ඒකට අනිකටේ ටෙන්ෂන් එක දඟනවා මෙයා ටෙන්ෂන් එකක් නැහැ. අන්තිම පස්සේ නෑ අන්තිමට ළඟින්. අන්තිම කොටම ළඟින් නේද? අපි නැති ඉස්සෙල්ලාම නේද? හරි ඇති ඕ වැඩක් නෑ. ඕ අපිට භාවනාවට ඒවා මොකක්වත් ඕනේ නෑ. අපි සාකච්ඡා ඉවර කරන්න හදන්නේ මේ මේවා නිකන් සාමාන්‍ය නිකන් මේ අතුරුපස වගේ. ප්‍රධාන කාරණා නෙවෙයි. එතකොට වෙන්නේ වෙන්නේ අර මේන් ටොපික්ස් පැත්තකට දාලා මේ අරේ මේ ඈ ඒක ඒකයි ඉතින් මම පඩ පඩ ගන්නකොට මම ආර්දනා කරන්න තියෙන දේක් තියෙනවා නම් කියන්න කියලා. තමන්ගේ භාවනාවට අදාළ දේවල්. ස්වාමීන් මට හන්දිනවා. ස්වාමීන් අපි දැන් භාවනා කරනකොට අපේ හිතේ තියෙන සිතුවිලි ඊළඟට විපාක සිත් කියලා දේවල් කියන්නේ. කියන්න බෑ ඔය කොයි එක වුණත් වෙන්න පුළුවන්. අලුතෙන් හිතනවා වෙන්න පුළුවන් කරපු වෙලාවේ විපාක වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙන්නේ සම්මතයෙන්. නෑ හිතනවා නම් විපාක වෙන්නේ නෑ. හිතෙනවා නම් බොහෝ විට විපාක. අපි හිතනවාද හිතනවාද කියලා චෙක් කරගත්තත් ඒක බලගන්න. සරලව බලන කෙනාට කියවන්නේ නාඩි දාලා ඇඟරත් වෙලා ගැහෙන්නේ ඇන්නේ මේකට ඇත්තම මේ මොකක්ද කියන්නේ මේ දෙකක් එකතු වෙනකොට දෙක එක ගානට රත් වෙන නැත්නම් පෑහෙන්නේ නැහැ දෙක එක ගානට ভাইබ්‍රේට් වෙන නැත්නම් පෑහෙන්නේ නැහැ ඒ නිසා අරමුණ හිතයි දෙක දෙක ගානට ඒ රත් වෙන්න හදනකොට ඇඟේ දක්ෂතා වෙනස්කම් පේනවා යා දෙක රත නොරත සමග පෑහෙනු නොමැත ලාකඩේ එහෙම නැත එකක් රත් වෙත අනික පෑහෙත. හැබැයි ලාකඩ පෑස්ම ඉතර අල්ලන්නේ නැහැ. වැඩේ වෙන්න හදනවනම් සහලවන. ඒක ඉතින් ෂුවර් ඒක වැඩියෙන් වෙනවා නම් ඒ කියන්නේ දෙකම ගානට රත් වෙලා යකඩ තැර රත් වෙන්න වෙල්ලින් රත් කරනකොට දෙක යකඩ දෙකම ගානට රත් වෙන තරම් පෑහෙන්නේ. ඒ රත් වෙනකොට මානසික නාම රූප දෙකේ නාම ධර්මයේ හිතයි රූප ධර්ම කියන කය දෙක ගහන්න ভাইබ්‍රේට් වෙලා වෙලා වෙලා වෙලා වෙලා තමයි ඒක ක්ලච් එක අල්ලන්න හදන වෙලාව. එතකොට එකක් අනිකේ ඇදගෙන යනවා. සින්ක්‍රොනයිස් වෙනවා. ඒකට ඒක ඉවසන්න පුළුවන් නම් අපි න්‍යාය ධර්ම පිළිගන්න ලෑස්ති. ඒක එනකොට බය වෙනවා නම් ශරීර ආසාව. ඒකට බය වෙනවා නම් ජීවිත ආසාව. ජීවිත ආසාව නැහැ ශරීර ආසාව නැහැ කියලා කියන්නේ ඒකට යන්න දෙනවා ධර්මයට ඉඳ තියලා යන්න දෙනවා. ඒක අර ගතාවෙන් තියෙනවා සුඛ සුඛ වේදනාවක් කොයි එකේදීත් තියෙනවා ඒක අපිට වෙලා තියෙන අපි ඒකට හරියට ફોકસ කරලා ඒක highlight වෙලා නැති නිසායි තියෙන්නේ. අතෙන්දී ඔක්කොම ලයින් වුණාට පස්සේ ඒ වගේ දෙයක් හොඳට මේ ඇම්ප්ලිෆයි වෙනවා. ඒවල ඇම්ප්ලිෆයි වෙනවා. ඇම්ප්ලිෆයි වෙන්නේ අපේ සෙන්සිටිවිටි එක වැඩි වෙන වෙලාවට. වෙන මොකක්වත්ම පේන්නේ නැහැ මේ වෙලාවේ. හරියට මේක විතරයි පේන්නේ. නැත්නම් හැම වෙලාවෙම තියෙන වගේ ශක්ති සංශ්ලේෂණයක් තමයි මෙතන තියෙන්නේ. කොයි වෙලාවෙත් තියෙන චරම. දෙවියන්ගේ විතර පාරවදිනවා අදද තියෙන්නේ? මට වතක නෑ පොඩ්ඩක් මතක් කරන්න. යාද. ඔව් alternative days. මම ප්ලේස් එක මට ප්‍රශ්න නැහැ. කොහෙටනෝ නම් මට ප්‍රශ්නයි. අනතයි එතන යන්නේ නේ පාර બ્લોක් වෙනවා නේ. ඒත් අලකො මාතර කියන්නේ කොතන තියෙන කියලා කරන්නේ. අපකාරයක් නෑ. නෑ. මේ වෙලාවේ වෙන ඇක්ටිවිටි මොකක්ද කියලා දැනගන්න. ලයිබ්‍රරි එකේ. ආ සමාදාන වැරද්දක් තියෙනවා. ඔව් ඒක ටිකක් තිබුණා. රයිටර්ගේ මීටින් එකක් තිබුණා. ඉතින් නෝටිස් එකක් දාලා තිබුණා. එතන දෙපා කියලා හිටියා. එමුණත් ඒකත් අහලා තමයි යන්නේ. කමිෂන් ගන්න. ලයිබ්‍රරි කීපයක් තියෙනවා. ඔව් දැන් ලයිබ්‍රරි. තමයි යටි. හොදාම මේ දවස්වල තියෙනවා. යමු එමුණත් නේද? ගොඩක්. 10ක් විතර ඉන්නේ නේද? නෑ එන්ජෝ 10 පස්තර පස්තර පස්තර පහක්. නෑ රයිට් වැඩි. 4 5 ආයෙත් මෙතන මේ කටි පිළිත් කියන්න වෙලා ගන්නවා. අරකේ හොයි එහාට පුදු දාන්නේ ඉතින් ටිකක් නෑ කියන චුට්ටක් හොඳට කාපට් එකම අපිට ඕනේ කාපට් එකේ නෑ එහෙනම් ඒක උඩ තියෙනවා නෑ බංගලේ ශිරෝමයි මෙයා කතා කළා ඔක්කොම ඉන්වෝල්ව් වෙන්න ඕනේ නෑ කෙනෙක් කතා කරගෙන මෙන්න මෙතන තියෙන එක ඉවරයි නැත්නම් ඔය ඉවරයක් වෙන්නේ ඔය කතාව නිකන් බොරුවට නිකන් ඇදී ඇදී යනවා ඈ ඉවෙන්නවා ඕ ඒ ඒව ඒවත් කියන්නේ සාමාන්‍ය නිවන් කෙනෙකුට සාමාන්‍ය ඉමෝෂන්ස් නැත්නම් ඉමෝෂන්ස් තියෙන ඉමෝෂන්ස් බව දන්නවා. ඉමෝෂන් එයා එයා කියන ඉමෝෂන් එකට යකෝ තොට මාව නැතු ඉන්න බෑ මගේ හිත නමුත් තෝ දැන ගිය මට ඉන්න පුළුවන් තෝ නැතුව කියලා ඉච්චරයි. ඉමෝෂන් එකට කතා කරගෙන තොට මගේ හිත නැතු ඉන්න බෑ. මුත් තෝ දැන ගිය තොට නැතු තෝ නැතුව මට ඉන්න පුළුවන්. එතකොට ඉමෝෂන් එක නිකම්ම පරිවෙලා වැඩෙනවා. එදා කිව්වේ මෙයන් රහතන් වහන්සේට කෙලෙස් ඉතුරු වෙලා තියෙනවා කියන නිසා. ඒක ඒකට දසසංයෝජන අමතර කෙලෙස් වාසනාව ඉතුරු වෙනවා. කෙලෙස් කෙලෙස් වාසනාව. ඒක නැති එක තමයි සරුවචනේ සවාසනා සකල ක්ලේශයින් කරන්නේ සරුවචනා. රහතන් වහන්සේ මේක ඒක කට කියනනේ කෙලෙස් සීන සීන සීනාශ්‍රවයින් වෙලා තියෙනවා. ආශ්‍රවයින් වුණාට ඒ මේ කෙලස් වෙන්නත් පුළුවන් ගැතේ කෙලස් යම් ප්‍රමාණයක් ඉතුරු නම් ඒක රහත් බවට කිසිම බාධාවක් නැහැ. පුනර්භවයක් ඇති කරන දේවල් මොකක්ද? එහෙනම් රහත් වෙන සම්මා සම්බුද්ධ තමයි මේ මේ පිරිසුදු බව විස්තර කරන්නේ. නමුත් ඔය සවාසන සකලක්‍රීෂ කියන කතාව කියන්න ගියාම තේරෙනවා ඒ කෙලෙස් වාසනාවක් කෙලෙස් වල ගඳක් කෙලෙස් වල බණ්ඩි ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. ඒකේ එහෙම කතාව මතක් කපුරු ගෝලයක් දාලා තියෙනවා නම් අල්මාරියේ ඇඳම ගත්තහම කපුරු සුවඳ ඉතුරු වෙනවා වගේ. ඒ වගේ ඒ වගේ දසුවඳක් වගේ. ඔය කියන්නේ මම නිකන් කෙලස් කහටක් මණ්ඩි නැත්නම් සුවඳක් වගේ ටිකක් ඉතුරු වෙනවා. නමුත් ඒක පිරිසුදුකමට හෝ ආසාදනය කරන සුළු හෝ කාර්යභාගයක් ගෙන ගන්න මට්ටමක් එන්නේ නැහැ. ඒක නිකන් කෝහුණගේ කැඩිච්ච වලි ගෙන ලියන්නේ. ඒ නලියවට උඩ පණ නැහැ. අර කාර්ය නැහැ. ඒ කෝණගේ වලිගේට නවත්තන්න කවුරුත් ඕනේ නැහැ. ඒක ඒක ස්වභාවයෙන් අතර නැයින් සරාතන්වාසික ඉතුරුච්ච කෙලෙස් වුණු වලිගයක් වයි. ඒ තාම නලියන ගතිය තියෙනවා. ඒක ඒක විසීම ටික කාලෙක මැරලා යනවා. කියන්නේ ඉඳලා ඉඳලා ඉඳලා තුස්කාර එකක් එළියට ඉමෝෂන් එන්න පුළුවන්. ඒ එනේ වෙයිද රහතනන්සේ දන්නවා මේ ඉමෝෂන් ආවට ඒක මා ඉන්ෆ්ලික්ට් වෙන්නේ නැහැ මට. ඒ කියන්නේ අපේ ඉමුනිටි එකක් අරගෙන මේ වැක්සින් එකක් අරගෙන ඉතින් ගියාට විස බීජ ආවට ඇතුලේ ප්‍රතිශක්ති තියෙනවනේ. ඒක දන්නවනේ ඒ නිසා යා විස බීජ අත ගන්නනේ විස බීජ නොයනවත් නෙවෙයි විස බීජ ඇතුලට නොයනවත් නෙවෙයි. කිසි පිටියට ඇටැක් එකක් නොදෙනවත් නෙවෙයි. නමුත් ඉමුන ඇතුලේ තියෙනනේ ඇන්ටිබොඩිස්. ඒ නිසා යන්නම කොන්ෆිඩන්ස් එක අපිට. ගාක් වෙලාවට තියෙන්නේ මේ හැකියාව අපිට තිබුණාට කොන්ෆිඩන්ස් නැත්නම් අපි හිත දුර්වල කරගෙන අපි විහිං සෑහෙන මේ වවාගෙන විඳවනවා. මොකද අපිට කොන්ෆිඩන්ස් නැතික. මේ කොන්ෆිඩන්ස් වල තමයි සෙල්ලම තියෙන්නේ. ඔව් doubts සැකයක් තියෙනවා. සාධනාංශද කෙලස් තියෙන බව දන්න වෙනකොට කියනවා සැකයක් නැහැ ඒ ටික ඕනේ නැහැ ඒකේ ඇතර ඩීටේල්ස් මොකද යම් ප්‍රමාණයක් කෙලස් එන්නේ ඉඳ තියෙනවා පිට කෙනෙකුට කෙලස් තියෙනවා වගේ හිතෙන් ඉඳ තියෙනවා නමුත් ඒ කෙනාගෙන් පුනරුත්පාදයක් හෝ මේ පහත් වීමට කිසි ඩිස්කලිෆිකේෂන් එකක් එකකින් නැහැ අචේතන ගෝකලට අචේතන කරා ඒ කියන්නේ පරණ වෙච්ච වයිදී එන රිපකෂන්ස්. ස්වාමීන් වහන්සේ දවසක් වනකද ප්‍රශ්නකට කිව්වා කැලේ ලොකුවට පැටලලා තියෙන ගහක මුල කැපුවොත් සමහර විට අර වතුරේ මැදෙනකොට ඒ මල් පිපෙන්න පුළුවන්. නමුත් ගෙඩි හැදෙන්නේ නැහැ කියලා. ඒක සෝවන් මාර්ගයට කතා කරන්නේ මාළුවා වැලක් වගේ විශාල වැලක වැල ගහ තුපිතේ පැතිරලා යනවා. ඒතර මුල කපලා තියෙන පුළුවන් මොකද වැල මැරෙන්න ගොඩාක් කල් යනවා. ඇස්සින් සාමාන්‍ය වතුරෙන් ජීවත් වෙනවා මලුත් පෙපෙනවා. නමුත් සජීවී බීජ හට ගන්න නැහැ කියලා. සර්ෂොන්සේ අපෝක්ෂකම කියන්නේ නේද නැද්ද? නෑ ඕසිකම ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. රහතන් වහන්සේ විතරක් වෙන්නේ නෑ. මේ රහත් වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අහෝසි වෙනවා. accounts balance කරනවා. ඒකට බොල් ණයට දාන ඔක්කොම. ස්වාමීන් වහන්සේ කියන්නත් පුළුවන්ද මේ සෝවන් වෙන්න? ත්‍රිපිටකය අරන් කියලා බලන්න එතකොට අහු වෙනව නේද? නිවන් යන්න. නිවන් යන්න කියන්නේ කොහොමද? නිවන් දක්වන්න නෑ. මම කියන්නේ. අර වික්ෂුන් දැන. ඔව් වික්ෂුන් මහන්සියලා මේ මෙහෙමයි ගිහියන්ට භික්ෂු වෙන්න පුළුවන්. එහෙමත් ඔප්ෂන් එකක් තියෙනවා. නෑ නැති උනා ප්‍රශ්නයක් නෑ. නැත්නම් කද දෙකම වෙන්න පුළුවන් කියන්නේ භික්ෂු වෙන්න පුළුවන් රහත් වෙන්න පුළුවන්. භික්ෂුවකට දෙකයි තියෙන්නේ. ගිහි වෙන්න පුළුවන් නේ. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. සමහරවිට සමහරවිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ආවෙ නෑ සමහරවිට. අවසොත්තර. අනිසාරේ මේ බුදුහාමුදුරන්ගේ කාලේ ගිහි රහත් කවුද? සුද්ධෝදන රජුව දවස් හතක් හිටියා. බාහිය හිටියා. එතන ගියාම මේ සම්තති ඇමතිවරයා. අසන්තති. අසයපති. සම්තති. අසාවිති. අසයපති. අතාවිති. අසන්තති. දානන්තේ යසෝදරා දීකරන් තුමාද ඒ කියන්නේ අවසාන කාලේ. ඒසර වික්ෂණ. ඈ? එතකොට බුද්ධ බුද්ධ ශාසනය තිබුණේ සෝමස් අනුසය කියන්නේ මොන විදිහට මතුවේද? හරියට පෙන්වන්න බෑ නමුත් හුඟක් වෙලාට පෙන්වන්නේ වංචනික ෂට මායාවී ගති අනුව තමයි සාමාන්‍ය කෙලෙස් විදියට නෙවෙයි මතුවෙන කුසල් විදියට මතුවෙන්නේ. හැබැයි ඒකේ අන්තිම ඵලය කෙලෙස්. දැන් ඔය මේ බාහනා කරගෙන යනකොට එක එක විදිහට එක එක කෙනාට උදව් කරන්න ඕනේ වෙන එක ඒ වගේම අනුසය කෙලෙස් නිසා අනුසය කෙලෙස් වල තියෙන වංචනික ධර්ම. ඒක උදෝය මේ යත් භූත භූතයන්ගේ ලක්ෂණ පෙන්නන එකත් ඒකත් එක විදිහක්ද? ගන්න භූත ලක්ෂණ දෙන්න. හතර භූත ලක්ෂණ ඒ කියන්නේ ඩාඩි දානේවා, ඇඟ ගැහෙනේවා, ඒ වගේම අංශයක විදිහට ගන්නවා. පටලවා ගත්තොත් අනුසය වෙනවා. පටලවා ගත්තොත් අත විසිය දකින්න නැතු. ඒ ඔක්කොම එකතු වෙලාම නැතිව වගේ වෙන ශබ්ද දෙන්න දිනවා. ඉන්ජෙක්ෂන් එකක් දුන්නාම ඔය කියන ඔක්කොම එනවා. ඇඟේ ඩාඩිය දානවා, මෙව වෙනවා. අනිත් මේ අර්පණ සතියේ වක්රාවට ගියාම ඉතින් ඉස්සෙල්ලාම කරනකොට තුනිනලා තුනිනලා නැතිනවා වගේ තේරෙනවානේ. මුගාකේ මම හිතන්නේ ආධුනිකයෝ හරියට හුස්ම ගන්නවා ගොඩාක්. ඉක්මනට එනවා මොකද එතකොට වෙන්නේ හයිපර්වෙන්ටිලේෂන් නිසා කාබන් ඩයොක්සයිඩ් වොෂ් වෙනවා. එතකොට ඒකේ ඉන්සෙන්ටිව් එක නැහැ. So physiologically you can prove those points without going into any other possibility. Then when the carbon dioxide accumulates, you start breathing slowly. This is right. කොයින්සයික නැවත නැවත වෙනවනම් විතරයි ප්‍රූ කරන්න පුළුවන්. පළවෙනි සැරේ මොනම දෙයකටත් හදිස්සි වෙන්න බෑ. ඕන දෙයක් නිසා වෙන්න පුළුවන්. අපි ඒක දහස්වර යදවිල්ලෙන් තමයි තමයි දැනගන්න පුළුවන් මුලමදාග විවේකීව මේක හැලුසිනේෂන් එකක් නෙවෙයි, බාහිර කිමිකල් එකක් නෙවෙයි, බාහිර කෙනෙක් බලපෑමක් නෙවෙයි ස්වභාව ධර්මයි කියලා අනු අනුපස්සනාව තමයි එකම උත්තරයකට. නැවත නැවත වෙනකොට ඔය කියන හැම එකකින්ම ක්ලියර් වෙන්න පටන් ගන්නවා. අපිට ඒකට ඉවසන්න බැරි නිසායි අපි ඉක්මනට මේ මේ ඩවුට්ස් එන්නේ නැත්නම් ෂෝට් කට්ස් හොයන්න හදන්නේ ස්මාර්ට් වෙන්න හදන්නේ ඉවසීම නැතිකම ශ්‍රද්ධාව නැතිකම ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැහැ දැන් මොකදලේ වශයෙන් භූතය කියලා කියන්නේ තමයි එතකොට අපේ ඇඟේ තියෙන මනස මහා භූතයෙන්ගේ ආපෝ තේජෝ දුවයින් එකසනවා අපි විස්තර කරන්න වෙනවා අපිම ඇඟේ කියන්නේ අපිට ඒක අමාරුයි ඒක දුක් කරන්නේ ඉතින් අපි පිටින් යුවා කියලා හිතන්නේ භූතය කියලා කියන්නේ නොපෙනෙන නිසා. ඇත්තටම භූත කියන වචනේ බුදුදහමේ පස්සල තියෙන පේන කියන අදහස. අද්භූත කියන වචනේ තමයි නොපෙනෙන කියලා බලන. දැන් අපි ඒක භාවිතාවේදී අද්භූත භූත කියන දෙකම සම කරලා පාවිච්චි කරලා තියෙනවා. භූතයි කියලා කියන්නේ පෙනෙන මට්ටමටපත් උනායි කියලා. භූත භාවයටපත් උනායි කියලා කියන්නේ භූතගාම, බීජගාම, ඇටේ පැලයක් බවටපත් වෙන කොටයි පේන බවටපත් වීමයි භූත කියන්නේ එතන. අද්භූතයි කියලා කියන්නේ ඒක අනෙක් පැත්ත. නමුත් දැන් ඒ අද්භූත භූත දෙක ව්‍යවහාරයේ සම වෙලා තියෙනවා. භූත දෝෂ කියන්නේ? මම තව කෙනෙක් කියුවා මේ අනුසිකලෙස් ගන්න හැටි මිනි ගන්න හැටි එකක් දෙනවා. ඒ කියන්නේ ඩීටේල් එකක් ඔයාලා තියෙන. එහෙම එහෙම මොනවාක්වත් මේවා කරන්න බෑ. නමුත් අනුශේචින ප්‍රධානම දේ තමයි ඒක වෙන වෙන මේ ස්වරූප වලින් පෙනී හිටමින් ඉන්න දැනට. අතින් ගියාට පස්සේ අනිත් වයින් වුණාට පස්සේ තමයි පේරෙන්නේ මෙතන තියෙන මේ කබුරු ගෑ තල ගෑ කරගන්න හැටි කණ්ඩෝලවට. වංචනික ධර්ම විදියට. තුරින් ආවරණ කොට තියෙන. කෙලස් 1500 වංචනික ධර්ම වංචනික ධර්ම කියන්නේ now it is dragging eh අපි ඒක නිසා මේක නතර කරනවා සිය දිනාගම තේරුම් ගන්නවා